අපි හැමදාම මේ සඳහා දවසේ කාලයක් වෙන් කරගෙන තියෙන ධර්ම දේශනාවක් සඳහා අද අපට පැමිණලා තියෙන ධර්ම දේශනාවයි මේ අපේ හතරවෙනි දවස වශයෙන් මේක හතරවෙනි ධර්ම දේශනාව බවටපත් වෙනවා. ඒ දාක් අපි කරගෙන ආපු දේශනා අපි එකින් එකට එකින් එකට ගොනුවක් දේශනාවලියක් විදිහට පැවැත්වුවේ. ඒ සියලුම දේශනා සඳහා අපි සරුවචන් වහන්සේ විසින් දේශනා කරන ලද ත්‍රිපිටක ධර්මයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සඳහන් වෙන නැත්නම් අංගුත්තර නිකායේ දසක නිපාතයේ සඳහන් වෙන මේ අවිජ්ජා සූත්‍රය ඉදිරියෙන් තියාගන්න. ඉතින් මේ අවිජ්ජා සූත්‍රයේදී සරුවචන් වහන්සේ අපිට සංසාරේ තියෙන බරපතලම ප්‍රශ්නේ වෙන මේ මෝහය නොදැනීම අවිද්‍යාව අන්ධකාරය කියන මාතෘකාව අරගෙන එතෙන් පටන් ඒක හැදෙන හැටි ඒකට මූලාරම්භය ආසන්න කාරණාව එකින් එකට එකින් එකට එකින් එකට ලිහාගෙන ලිහාගෙන ලිහාගෙන යන අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙතුආකල් කරන ලද ධර්මදේශනාවල පිඬු කිරීමක් සම්පින්දනයක් කෙරුවොත් මේ අවිද්‍යාව නම් වූ නොදැනීම අන්ධකාරය මෝහය හේතු සහිතවයි පහළ වෙන්නේ ආහාරයක් සහිතවයි පහළ වෙන්නේ අනාහාරව නෙවෙයි ඒ සඳහා හේතු ආහාරය කාරණාව පෙන්වන්නේ නීවරණ ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච කියලා බණ පොත්වල අපට උගන්වන නීවරණ ධර්ම ටික තමයි අවිද්‍යාව ඇති කිරීමට ආහාරයක් වෙන්නේ. එතකොට මේ අවිද්‍යාව නැති කරන්න නම් නීවරණ පිළිබඳ අවබෝධයක් අවශ්‍යයි. ඊට පස්සේ නීවරණ වල ගෙවා දැමීමක් අවශ්‍යයි. එතකොට මේ වෙලාවේදී නීවරණ කොහොමද ඇති වෙන්නේ? නීවරණ වලට මොකක්ද ආහාරය කියලා බැලුවොත් ਸਰුවත්ඥාන්සේ සඳහන් කරනවා නීවරණත් ඇති වෙන්නේ හේතුවක් ආහාරයක් ප්‍රත්‍යක් සහිතවයි. එහෙම හේතු ප්‍රත්‍යයෙන් තොරව හටගන්න එකක් නෙවෙයි. නීවරණ ඇති වෙන්න ප්‍රධාන හේතුව ත්‍රිවිධ දුෂ්චරිත කියලායි සටහන් කරලා තියෙන්නේ. ත්‍රිවිධ දුෂ්චරිත කියන්නේ දුස්සීලකම. සුචරිතය කියලා කියන ශීලවන්තකම. එතකොට මේ ත්‍රිවිධ දුස්චරිත ශීලෙත් එක්ක පොඩි වෙනස්කමකුත් තියෙනවා. මොකද දුස්චරිත ත්‍රිවිධ දුස්චරිත කියවම කායික වාචසික මානසික වශයෙන් දුස්චරිතය සඳහන් වෙන්නේ. එයින් අපි සුචරිතය කියලා කියන්නේ කාය වාග් මනස් කියන තැන් වල පිරිසුදුකම මෙන්න මේ වගේ කාය වචන දෙක පිරිසුදු කිරීමට තමයි අපි සීලය කියලා කියන්නේ. නමුත් මෙතනදී සඳහන් කරලා තියෙනවා කාය වචන මනස කියන තුනම දුෂ්චරිත කියන වචනේ තියෙනවා. ඊට පස්සේ සරුවචන ආංශේ සඳහන් කරනවා කෙනෙක් චරිතවත් පුද්ගලෙක් වෙන්න හෝ දුෂ්චරිතවත් පුද්ගලෙක් වඩපත් වෙන්නේ අහම්බෙන් නෙවෙයි අහේතුකෝ නෙවෙයි විසම හේතුකෝ නෙවෙයි ඒකට අදාළ ආහාරයක් තියෙනවා අදාළ ප්‍රත්‍යක් තියෙනවා අදාළ හේතුවක් තියෙනවා ඒ ඉන්දියයි ත්‍රිවිධ දුෂ්චරිත වලට හේතු වෙලා තියෙන ඉන්දියා සංවරය කියලා සඳහන් කරලා තියෙනවා. ඉන්දියා සංවරය කියන්නේ ඉන්දිය සංවරයේ අනිත් පැත්ත. ඉන්දිය සංවරය කියලා කියන්නේ ඇහ දකින රූප විෂයෙයි යම් කිසි විදියක සංවරකමක්. අහන ශබ්ද විෂයෙයි කනේ සංවරකමක්. ඒ වගේම නාසයෙයි දිවෙයි කයෙහි ලැබෙන මේ ඒ ඒ පහස සම්බන්ධයෙන් සීමාවල් වැටකඩලු දාන්නවා. එයින් එහාට ඉක්මවන්නේ නැහැ. එහෙම නැත්නම් මේ වීතික්‍රමණය කරන්නේ නැහැ. උල්ලංඝනය කරන්නේ නැහැ. මේ සදාචාර සීමාවල් තුල හැසිරෙන්න දානවා. ඒකට කියන ඉන්දිය සංවරය කියලා. යම් වෙලාවක මේ සදාචාර සීමාවන් උල්ලංඝනය කරා නම් වීතික්‍රමණය කරා නම් කෙරෙනවා නම් ඒකට කියනවා ඉන්දිය අසංවරය කියලා. ඉතින් අපි ඊයේ දවසේ ගත්තේ මේක තමයි මාතෘකාව වශයෙන්. එතකොට මේ ඉන්ද්‍රයන් කියනෙවුවා ඇහ කන දිව නාසය කය. මෙව්වට ඒ ඒ මේ අරමුණු ඇහැට රූප කනට ශබ්ද ගන්ධට නාසයට ගඳ දිවට රස සහ කයට ඒ ඒ පහස කියන මේ දේවල් නැත්තුව කරන්න බෑ. ඇහැට රූප නැති වුනහම කන්ට සද්ද නැති වෙච්චාම ජීවිතයක් නැහැ. ඒ වගේම ඕනෑවට වැඩි ඉක්මවලා හැපින වීම සඳහා අසීමිත රූප බැලීමේ ආසාව නානා විදියේ සද්ද ඇසීමේ ආසාව අනුන්ගේ තමන්ගේ සුභ සිද්ධියේ ඉක්මවලා ධාර්මයේ අධාර්මයේ ඉක්මවලා හරි වැරදි ඉක්මවාගෙන සද්දැහිමේ ආසාව, ගඳ බැලීමේ ආසාව, රස බැලීමේ ආසාව, පහස ලැබීමේ ආසාවට අපි කියනවා සාමාන්‍යයෙන් කාමසුකල්ලිකාණ යෝගය කියලා. ඒවා කිසිම දෙයක් නොදී කය ක්ලමතේකටපත් කිරීම අර්ථ කිලමතාන යෝගය කියනවා. ඒ දෙකම නෙවෙයි මේ ආධ්‍යාත්මික ගමන වෙන්නේ මැදමාවතයි. ඒ නිසා මේ ඉන්ද්‍රියන්ට යම්කිසි සංවරයක් අවශ්‍යයි. ඒ පෘථග්ජනයයි කියලා කියන්නේ කවදාකවත් මේ සංවර සීමාව දන්නේ නැති කෙනා. ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ සංවර සීමාවට එනකොට දන්නවා මෙතෙන් එහාට මට යන්න පුළුවන් ගියොත් අධර්ම පැත්තට වැටෙනවා නරක පැත්තට වැටෙනවා Tamanට අනුන්ට බය ඇති වෙනවා ඒ නිසා මම දැන් ඉන්නේ අද්දර කියලා ඒ සීමා අද්දරට යනකොට වැටෙන ඇතුළෙන්ම වැටෙන ඥානයක් තමයි මේ ආර්ය ඥානය නැත්නම් ආර්ය මාර්ග ඥාන ඵල ඥාන පෘථග්ජනයට ඉඳුරන් පිනවීම ගැන කියනකොට ඇහැට රූප දැකීම ඇහැට රූපයක් දැක්කේ නැත්නම් ඇහැ පවතින්නේ නැහැ ඒ නිසා යම් ප්‍රමාණයකට යනකම් රූප දැකීම ප්‍රයෝජනයක් ප්‍රයෝජනේ සලකලා ඇහැට රූප පෙන්වන්නව නමුත් මේ ප්‍රයෝජන සලකන සීමාව ඉක්මවලා අතිශය අතිශෝක්තියට යනකොට එහෙම නැත්නම් සුඛෝපභෝගීත්වයට යනකොට තද්ද බල පාරිභෝගිකත්වයට යනකොට මෙන්න මෙතෙන්ට යනකම් සාධාරණයි එහාට හොඳ නෑ චිත්ත දූෂණ පරිසර දූෂණේ සිදු වෙනවා කියන එක කවමදාකවත් තේරෙන්නේ නැති කෙනාට තමයි පෘථග්ජනයයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා පටන් ගන්නකොට හැම කෙනාම සාධාරණ දන්නා කියන තැනකින් පටන් ගන්න. කරගෙන කරගෙන කරගෙන මේ විශේෂයි ඇලීමක් ඇති වුණොට එල්බ ගන්නකොට දූර්ත තත්වයටපත් වෙනකොට අන්තුයක් වෙනකොට තමා විශ්ින්ම සීමාව ඉක්මවල ඒක සාධාරණීකරණ කර කරා. කිරුවට පස්සේ নানা ප්‍රකාර විෂම චක්‍ර කරකැවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මම දැන් ඉන්නේ අද්දර මං මෙතනින් එහාට ගියොත් මගේ අතින් වීතික්‍රමණයක් සිද්ධ වෙනවා උල්ලංඝනයක් සිද්ධ වෙනවා නරකක් සිදු වෙනවා කියන එක නොදන්නකම තමයි පෘථග්ජන කමේ තියෙන්නේ. ආර්යයන් වහන්සේට එතෙන්ට යනකොටම තියෙනවා මෙතෙන්ට එනකම් ප්‍රයෝජනේ සලකලා මම කිරුවේ ඒකේ බාධාවක් නැහැ ඒක හොඳයි. මෙතනින් එහාට ගිය ගමන් මේක සුකොපභෝගීත්වයක් වෙනවා. අතිධාවනයක් වෙනවා. පරිසර දූෂණයක් වෙනවා. චිත්ත දූෂණයක් වෙනවා කියලා ඉබේම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේක බොහොම සංවේදී මාතෘකාවක්. කොච්චරක් යනකම් ඉදurang සංවර කරන්න ඕනද කියලා කොතනදීද සංවර පටන් ගන්න ඕන කියන එක කවමදාකවත් කෙනෙකුට තව කෙනෙක් කියලා දෙන්න බෑ Taman දැනගන්න ඕනේ මේකෙන් තමයි අපි සදාචාර සීමාවල් සභාවල් වල සමිතිවල සමාජවල ඒ ශිෂ්ටාචාර වල ඇති වෙන්නේ මේක සාධාරණයි මේක අසාධාරණයි මේක ධාර්මිකයි මේක අධාර්මිකයි මේක හරි මේක වැරදි කියන එක අතරමැද අවස්ථාව පෘ탁ඥය Tamanගේ වාසියට තීන්දුව කරගන්න අන්නේම තීන්දුව කරගන්න වෙලාවේදී මේ දුකක් මේ ඉස්සරහට මේ අනවශ්‍ය විදියට මේ රූප බලන්න කියලා දුකකට තමයිපත් වෙන්නේ. ඒ දුකටපත් වීම පිළිබඳ නොදන්න ගතියක් තියෙනවා. අන්නේ නොදන්නකම තමයි මානව අයිතිවාසිකමක් මගේ යුතුයක මගේ අයිතිවාසිකම කියලා පුත්‍ත්ජනය රකින්න හදන. දුක පිළිබඳ නොදැනීම පිළිබඳ තණ්හාවක් තියෙනවා යාළුවා. ඊගාවට යම් යම් ආශාවල් ඉෂ්ට කිරීම සඳහා තමන්ගේ රුචි දේවල් ලබා ගැනීම සඳහා කරන තණ්හා ප්‍රයත්න තමයි අවිද්‍යාව කියලා කියන්නේ. තමන්ගේ අවශ්‍යතාවන් නිෂ්ඨ කර ගැනීම සඳහා අපි ඒකට ඇලි ගලි වාසය කරනකොට ගන්න ප්‍රයත්න ටික අවිද්‍යාව බවට පත් වෙන නිසා ඒ පෘථග්ජන ලෝකය හරිම විචිත්‍රයි. තමන්ට අහේනි කර දේ පුදුමාකාර විදිහට සීමා ඉක්මවලා කරනවා. කරලා ඉවරලා අල්ලපු ගෙදරට බයිනවා ආණ්ඩුවට බයිනවා ආකාශයට බයිනවා දෙයියන්න බනිනවා කරලා ඉවරලා කවදාකවත් මේක කෙරුවේ මමයි ආහාර දුන්නේ මමයි මේක සීමාව ඉක්ම වෙවේ මගේ වැරද්ද නිසා කියන එක කවදාකවත් පු탁ජනය කරන කරනවා නම් කරන දහංගට සේරම දාලා අන්තිමටම තමයි වැරද්ද බාර ගන්න. අන්තිමටම තමයි මේ පාපෝච්චාරණයක් කරන්නේ. ඒක තමයි පු탁ජනයේ ගතිය. ආර්යයන් වහන්සේගේ යම් වෙලාවක මගේ මේ ඉඳුරන් සංවර කර ගැනීම නිසා මේ කෙනෙකුට දුකක් ආවා කෙනෙකුට බයක් ආවා අතිශෝක්තියකට ගියා සුඛෝභෝගිතට වුණා කිව්වොත් ඉස්සල්ලාම කරන්නේ සමාවිල්ල ගන්න. වැඩිහිටිය ළඟට ගිහිල්ලා හොව මගේ අති මෙහෙම දෙයක් වුණා කියලා ප්‍රථමයෙන්ම සමාවිල්ලන එක තමයි ආර්යයන් වහන්සේගේ ඇටේ. බුද්ධත්ඥය අන්තිමට තමයි පුළුවන් තරම් කරුණු කියලා කියලා කියලා කියලා බැරිම වුණොත් තමයි සමාවිල්ල ගන්න. ඒ වගේ මේ ඉන්දියා සංවරය එක එක පරිසරවල එක එක පසුබිම් වල විවිධ විවිධ මට්ටම් වලට වැඩ කරනවා. දැන් අද ධර්මමා දේශනා මුලදී දේශනා කරේ ඉන්ද්‍රියා සංවරම් භික්කවේ සහාරං වදාමි නෝ අනාහාරෝ මේ ඉන්ද්‍රිය සංවර කරගන්න බෑ සංවර කිරීමේ සීමාව දන්නේ නැහැ දැන දැන දැක දැක වැරදි කරනවා කරලි ඉවරලා තමන් අපහසුවටපත් වෙනවා කියන මේ සංවේදී වූ සංකීර්ණ වූ ප්‍රශ්නය දෙයන්නාන්ටයි දෙයක්වත් මරණයෙන් එහාට යන එකක්වත් නෙවෙයි. මේක ආහාර සහිතව මෙතන මෙතන වැඩෙන එකක්. එහෙනම් ඒකට අවශ්‍ය මේ ඉන්දියා අසංවර වීමට අවශ්‍ය ආහාර කොහෙන්ද ලැබෙයි? කවුද දෙන්නේ කියලා ප්‍රශ්නේ සරුවචන චාලා උත්තර දෙනවා අසතා සම්පජානන්ති ස වචනීය. අසතියත් සහ අසම්පජානියත් නිසා නැත්නම් සති සම්පජාඤ්ඤ නැතිවීමයි ඉන්දිය මේ විදිහට පාලනයකින් තොර වෙන්නේ. අසංවර තත්ත්වයටපත් වෙන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙකුට අසංවර වූ අසංවිධිත වූ ඉන්ද්‍රයන් මෙහෙවීමක් තියෙනවා නම් ඒ පුද්ගලයා දඬුවම් කළා හිරේ දැම්මට කටුබෙරේ පෙරළුවාට කුරුසෙට තියලා ඇන ගැහුවට කවදාකවත් ඒ මනසට හැදිලක් වෙන්නේ නැහැ මේකෙන් වෙන්නේ මානවයා විසින් මානවයාට විරුද්ධ යමක් පමණයි කෙනෙක් ඉන්දිය සංවරය නැහැ. අසංවරයි. ඒ අසංවර භාවයේ සමාජයට බාධායි. ඒතකොට සමාජය විසින් එකතු කළේ අවුසාවියට නංගල නඩුකාරයෙක්පත් කරන නඩුකාරය ලව්ව දඬුවම් කරන දඬුවම් කෙරුවට කවදාකවත් ඒ දඬුවමේ සති සම්පජඤ්ඤය පහළ වෙන්නේ නැහැ. ඒ නිසා වෙන්නේ අලුත් ප්‍රශ්නයක් මතුවලා අලුත් කර්ම රාශියක් ඇසෙලා අර පුද්ගලයන් නඩු දාපු කෙනාටයි නඩුකාරට විරුද්ධව වෛර කරනවා. නඩුකාරයා හිතනවා මට මෙයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අධිකාරී ශක්තිය ක්‍රියාත්මක කරන්න ශක්තියක් තියෙනවා කිය. සේරම අවිද්‍යාව තුළ සිද්ධ වෙයි. ඒ නිසා මේ ආයෙත් නැවතත් කිසි කෙනෙක් කිසි කෙනෙකුට බලපාන්න නැති තිරිසන් තත්වයකට යන්න කියන එක නෙමෙයි තියෙන්නේ. සරුවචන්ස මේකට උත්තරයක් දීලායි මේ කතා කරන්නේ. යම් කිසි කෙනෙකුට ඉන්ද්‍රිය අසංවරයක් ඇවිල්ලා තියෙනවා නම් දුස්චරිත වෙන මට්ටමට, නීවරණ මතුවෙන මට්ටමට, ඒ පුද්ගලට කවදා හරි ප්‍රශ්නේ තේරුම් අරගෙන හදන්න ඕනේ නම් Taman තුල සතිය සම්පජඤ්ඤය නැත්නම් සතිපට්ඨානය පිහිටුවන එක තමයි එකම ක්‍රමය යාදෙන ක්‍රමය. ඒ නිසා ඉන්දිය සංවරයක් නැති කෙනා ඉන්දිය සංවරයක් ඇතිකරන්න නම් සති සම්පජඤ්ඤය වඩන්න ඕනේ අපි සාමාන්‍යයෙන් කියනවනම් භාවනා කරන්න ඕනේ. ඉතින් මේ අවිජ්ජා සූත්‍රයේදී අවිද්‍යාව ඇති වෙන්නේ නීවරණ නිසා නීවරණ ඇති වෙන්නේ ඉන්දිය සංවරයේ මේ ත්‍රිවිධ දුච්චරිත නිසායි, ත්‍රිවිධ දුෂ්චරිත ඇති වෙන්නේ ඉන්දිය සංවරය නැති නිසායි, ඉන්දිය සංවරය නැති වෙන්නේ අසත්‍ය සහ අසම්පජඤ්ඤ නිසායි. ඒ නිසා ඉන්දිය සංවරයක් ඕන නම් සති සම්පජඤ්ඤ ඕනෑ කියනකොට දාර්ශනික පැත්තෙන් බලනකොට සරුවත්‍යංශ දේශනාවක් නිසා අපිට ඒක වටහා ගැනීමට අපහසුයක් නැහැ. නමුත් සමාජික පැත්තෙන් බලනකොට මේක බරපතල ප්‍රශ්නයක්. ඒ මොකද භාවනා කරන්නම් කල්ැතුව සිල්වන්ත වෙන්න ඕනේ ඉන්දිය සංවරය ඉන්න ඕනේ කියන එකයි අපිට අපිට ආගමේ උගන්වන්නේ. සිල් අරගෙන ඕනේ භාවනා කරන්න කිය. නමුත් මේ සූත්‍රය කියන්නේ සිල් ගන්න ඉස්සලා සීලේ මොකද්ද කියලා දැනගන්න ඉස්සලා සීල සංවර වෙන්න නම් භාවනා කරලා තියෙන්න ඕනේ. භාවනාවට ඉස්සලා සීලේ යනවද සීලේට ඉස්සලා භාවනා කරනවද කිව්වොත් ආගම අපිට උගන්වන්නේ සිල්වන්තින්ට පමණයි භාවනා මධ්‍යස්ථානට එන්න පුළුවන්. සිල් අරගෙන ඊට පස්සේ සති සම්පජඤ්ඤය වඩන්නේ කියලා. දැන් සීලයක් ඇති වෙන්න ආසන්න කාරණාව ඉන්දිය සංවරේ නම් ඉන්දිය සංවරට ඇති වෙන්න ආසන්න කාරණාව ආසන්න කාරණාව සති සම්පජඤ්ඤය නම් මේකේ තේරෙන්න පටන් ගන්නවා සති සම්පජඤ්ඤයෙන් තොර කෙනෙකුට සීලයක් හිටින්න විදියක් නැහැ හිටිනවා නම් ඒක නිකන් මතු පිට සීලයක් විතරයි. ඉතින් මේක බරපතල අභියෝගයක් ඇති කරනවා සම්ප්‍රදාන කුල ආගමකට බුද්ධ ආගමකට. එතකොට මම එක පුද්ගලයෙක් වශයෙන් ගත්තොත් මගේ ජීවිතය ඉස්සල්ලාම සත්‍ය සම්පජාඤ්ඤය කියන එක මට අහන්න හම්බ වෙනකොට මගේ සිල්පද සේරම කැඩිලා තිබුණේ. එකක්වත් මම ආසාවෙන් රැක්කෙත් නැහැ සිල්පද රකින්නවා කියන එක ඒ කාලේ නෝන්ජල් වැඩක්. මගේ මගේ අගයන් ආඩම් පොර හැටියට බලනකොට සෙල්ලක්කාරයෙක් වෙන්න ඕන කොල්ලෙක් වෙන්න ඕන ශිල්පද කඩලා තියෙනවා සතෙක් දෙන්නෙක් මරලා තියෙන්න ඕනේ වරපතල හොරකමක් කරලා තියෙන්න ඕනේ ඔය වගේ තමයි හිතන්නේ. හිතාගෙන නෙවෙයි කරලා තිබුණේම. ඉතින් එහෙම වෙලා ඉන්න වෙලාවේදී අහම්බෙන් වගේ ඒ සම්ප්‍රදාන කූල ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙවෙයි සුදු අහම්තු කෙනෙක් දැකලා කිව්වේ භාවනා කරපන් කියලා. ඉතින් මං කිව්වා ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට මට සීලයක් නැහැ. මම සීල පිළිබඳ අගය කරන කෙනෙකුත් නැහැ. ඒ නිසා මට භාවනාවට උරුම වාසිකමක් නැහැ. මොකද මගේ සුදුසුකම් නැහැ කියලා. ඉතින් අහම්තු මගේ දිහා බැලුවේ අසුචි පිටක ඉන්න කිරිපණුවෙක් දිහා බලනවා වගේ. උඹලානේ මේ ධර්මද්වීපය කියලා කියන්නේ. උඹලානේ මේ බුද්ධ ධර්මයට අයිතිවාසිකම් කතා කරන්නේ. කියන පැත්තෙන්. ඒ කියන්නේ මාව හොදලාවත් ගොඩ ගන්න බැරි අසුචි පණුවෙක් විදිහට තියා තමයි මාව තියා බැලුවේ. මම කොහොම බලන්න එපා. මට එන භාවන කියලා දීලා පටන් ගන්නයි කියන්නේ. කොහොමද කියලා දෙන්නේ උඹ බෑ කියනවනේ. ඔබ කියනවනේ මේ සීලය නැති නිසා භාවනා කරන්න බෑ. මම මේ මේ මේ පව් කරලා තියෙන නිසා භාවනා කරන්න බෑ කියලා. ඉතින් මං කිව්වා ඒක තමයි. ඉතින් අපිට පොතේ ගන්නලා තියෙන්නේ. අපිට අම්මලා තාත්තලාත් ඕක තමයි කියන්නේ. පන්සල ගියාම ආම්දුත් ඔය තමයි කියන්නේ කියලා. හැබැයි මට හිතුණා මේ ස්වාමීන් වහන්සේගේ මේ විප්ලවීය ආරාධනාව නිසා මේක පොඩ්ඩක් කලබල බලන්න. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට මම අභියෝග කරා මට වෙඩි තියන්න එපා මට තුවක්කුවක් දීලා උණ්ඩ වුණිසන් දීලා මට වෙඩි තියන්නටි පුරුදු කෙරුවොත් එහෙනම් අපි දෙන්නට තුවක්කු දෙක තියාන වෙඩි තියාගමු. එතකොට නම් මේක තරඟයක් වෙනවා. ඔබ වහන්සේ මට ආයුධ දෙන්නෙත් නැතුව උණ්ඩ වුණිසන් දෙන්නෙත් මට වෙඩි තියන එකේ සෞතු වැඩි කියලා. ආයෙනම් මෙන්න උණ්ඩ වුණිසන් කරපන්. මොකද්ද සත්‍යමත්වය. මට ඒකට මේ බුද්ධ ආගමට සම්මාන සම්මානයක් පාස්සෙකුත් තිබුණා ඉස්කෝලේ. මම සත්‍ය කෙනෙක් කවදාවත් අහලා තිබුණේ සම්පජඤ්ඤය කියන එක අහලා තිබුණෙත් නැහැ. මේක කළ හැක්කක් කළ යුත්තක් මේකයි කළ යුත්ත කියන එක කවදාකවත් දැනෙන්නේ තිබුණේ. ඉතින් මම හරියට වාද කරා මේක ඉදිරිපත් කරනකොට මේ සීලයෙන් තොරව එහෙම නැත්නම් මේ පේවීමක් පෙළගැස්මකින් තොරව සතිය වඩන්න පුළුවන් වැඩි යුතුයි මේකයි කළ යුත්ත කියලා ඒ ශාංශික කියනකොට මම හිතුවේ මේ සූද්දා දන්නේ නැතුව අපිට උගන්වන්න හදනවා මේ අපි උප්පත්ති බුද්ධඝංකාරින්ට කියලා. ඒතර මට පෙනුනේ මේ ආශි මාලිගාවල් හදන්න හදන කතාවක් කියලා. ඉතින් මේ නිසා මට සිද්ධ වුණ අවුරුදු 8ක් 9ක් සීල තියෙන තැනම තිබිච්චාවයි. ඒක පිළියම් කරන්න හදන්න බෑ. ඒක හදන්න බෑ මේ වෙලාවේ. නමුත් මේ ජීදී සතිය වඩන්න පුළුවන්. සම්පජඤ්ඤය කියන සිහිය කියන සතිය හෝ සම්පජඤ්ඤය කියන බුද්ධිය සිහි බුද්ධිය දෙක මවන්නේ කොට මගේ භාෂාවෙන් කියන මංග අමු ගිහියෙකුට මං වගේ ගොරකේකට සති සම්පජඤ්ඤය වඩන්න පුළුවන්. හැබැයි සුද්ධ කියන හින්දා මොකද්ද මට සම්බන්ධකමක් තියුණා. සුදු ආහමු කෙනෙක් කතා කරපු නිසා. ඉතින් දිගට මේක උත්සාහ කරගෙන කරගෙන යනකොට තමයි ඒ සති සම්පජඤ්ඤය කියන එක හැදෙනකොට අර ඇතුලේ හිටපු වනචරයා එහෙම නැත්නම් ඇතුලේ හිටපු මේ ම්ලේච්ඡයා ඉතින් ටික ටික ටික ටික පෙළ ගැහිගෙන සීලාචාර වීගෙන ශිෂ්ට වේගෙන එන්න ගියා මට හරි ලැජ්ජාවක් ඇති වුණා. මගේ කොලුකම නැති වෙනවයි කිය. මගේ සෙල්ලක්කාරකම නැති වෙනවයි කිය. කොහොම හරි මොන සංසාර ගතියකට දන්නේ මේ දිගටම සතිය වඩන්න ඕනකම ඇති වුණා. ඉතින් මම දන්නවා ඒ ගිහියෙක් වශයෙන් මගේ ජීවිතයේ ඒ තරුණ වයසේදී එදා මම ඒ ගිය හරහා ගිය ඒ මානසික විප්ලවය අද ගියන්න බණ කියනකොට මට හොඳට සිහියට එනවා. මම දන්නවා කිසිම ගිහියෙක් මං වගේ හාමුදුරු කෙනෙක් එහෙම කියයි කියලා ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක නෙවෙයි සත්‍යයක්. මම මේ කියන්න හදන මට වෙච්ච දේ. ඊට පස්සේ පැවිදි වුණාට පස්සේ අපිට කියන්න වෙන භාවනා කරන්න වෙනවා සීල් රකින්න ඕනේ. සීලාචාර වෙන්න ඕනේ. ඉන්දිය සංවර වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි භාවනා කරන්න ඕනේ. දැන් මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවා සීලාචාර වෙන්න නම් ඉන්දිය සංවර වෙන්න කලින් භාවනා කරලා තියෙන්න ඕනේ කියලා. අපි අපි දන්න විදිහට සත්‍ය සම්පජාඤ්ඤය තියෙන්න ඕනේ නැත්නම් ඉන්දිය සංවරයක් එන්නේ නැහැ. එහෙම නැත්නම් සුචරිතවාදී වෙන්න බෑ. ඉතින් මේක කොයි එකද බාර ගන්න කියන එක ඕන කෙනෙකුට ස්වාධීනව තීන්දුව කරන්න පුළුවන්. මේ මේ මේ මේ කියන ආකාරයටම සමාන්තර ඉදිරිපත් කිරීමක් සති දම්පජඤ්ඤ සූත්‍රයේදී සරුවචනංශය කරනවා මේ වචනෙම තහවුරු කරන්න. හිතවත් ගන්න. ඒක මම ඇවිල්ලා බලනකොට අපේ වැඩ හිටියේ නායක හඳුරු බණකට කියලා තියෙනවා සති සම්පජාඤ්ඤ සූත්‍රයෙන් බණක්. මේක කියන වෙලාවදී මට තේරෙනවා මේක මොකද්ද මිහිරියාවක් මේ බණේ තියෙනවා. හැබැයි නුහුරු ගතියකුත් තියෙනවා. සීල් රකින්න භාවනා කරලා තියෙන්න ඕනේ කියන එක. ඒක එතකොට ඉතින් මම පැවිද්දෙක් නිසා මට එච්චර ප්‍රශ්නයක් උනේ නැහැ. එතකොට මම දැන් මෙතෙක් කියාගෙන ආවේ මේ සූත්‍ර දේශනාවලියේ අවිද්‍යාව නැති කරන්න, නිවරණ නැති කරන්න ඕන, නිවරණ නැති කරන්න, ත්‍රිවිධ දුෂ්චර්ය නැති කරන්න ඕන, ත්‍රිවිධ දුෂ්චර්ය නැති කරන්න නම් ඉන්දිය සංවරේ, අසංවරේ නැති කරන්න ඕන, ඉන්දිය අසංවරේ නැති කරන්න නම් සති අසති අසම්පජඤ්ඤය කියන එක නැති කරන්න ඕනේ කියලා. මේක එහා පැත්ත මෙහා පැත්ත දාලා මේ සූත්‍රෙත් අනිත් පැත්ත කියන කතාවක් තියෙනවා අපි ඉස්සරහ සාකච්ඡා කරાવી. සති සම්පජඤ්ඤ සූත්‍රයේ මේට බොහෝම සමාන්තර ඉදිරිපත්වීමක් ඉදිරිපත් කරනවා. සරුවත්යන්සේ කෙලිම පටන් අරගෙන කියනවා සති සම්පජඤ්ඤම් භික්කවේ අසති සති සම්පජඤ්ඤම් විපන්නස හතුූපනිසං හෝති ඉන්දිය හිරොත්ප්පං කියලා. මහනි යම් කිසි කෙනෙකුට සති සම්පජඤ්ඤේ නැත්තම් සති සම්පජඤ්ඤෙන් තොරනම් එවැනි කෙනෙකුට කවදාකවත් බයලජ්ජා කියන දෙක පහළ වෙන්න බෑ කියලා. යම් කිසි කෙනෙකුට ආචාර ධර්ම බය ලැජ්ජා දෙක. පවට බය සහ පවට ලැජ්ජාව පහළ වෙන්නේ සතියෙන් සම්පජඤ්ඤයෙන් හිටියොත් විතරයි. ඒක නිසා අපි බීලා ඉන්න මිනිස්සෙක් එතන සීමුර්ජා වෙලා ඉන්න කෙනෙකුට නැත්නම් ලදරුවෙකුට තිරසනෙකුට ඒලා බයලජ්ජා හිටින්න බෑ. මොකද සතියක් සම්පජඤ්ඤයක් හිටින්න බෑ. සති සම්පජඤ්ඤම් බිකවේ අසති සති සම්පජඤ්ඤේ නැති කල්ලි සති සම්පජඤ්ඤම් බික විපන්නස සති සම්බන්ධයෙන් තොර වෙන වෙලාවේදී හතුූප නිසං හෝ නිසං හෝති හිරොත්තප්පං හිරි සහ ඕතප්ප කියන බයට පවට ඇති බයට පවට ඇති බය සහ ලැජ්ජාව කියන දෙක ඇතේ ඇති වෙන්න පුළුවන් මූල හේතු නැති වෙලා යනවා හේතු විනාශ වෙනවා සති සම්පජඤ්ඤේ නැත්තම් හිරොත්තප්පං භික්කවේ අසති හිරොත්තප්පං භික්කවේ විපන්නස හතුපනි සංඝෝති ඉන්දිය සංවරෝ මහණි යම් කිසි කෙනෙකුට බය ලැජ්ජා දෙක නැත්තම් පවට බය සහ පවට ලැජ්ජාව මේවට දේව ධර්ම කියලා කියනවා. සුක්ඛ ධර්ම කියලා කියනවා. ලෝකපාලක ධර්ම කියලා කියනවා. මේ ලෝකපාලක ධර්ම යම් කිසි කෙනෙකුට නැත්නම් එයා ළඟ කවදාකවත් ඉන්දිය සංවරයක් පහළ වෙන්න හේතු නැහැ. ඒ මංච අසංවිදිතයි අසංවරයි. ඉන්දිය සංගරම්භික වේ අසති ඉන්දිය සංගරම්භික වේ විපන්නස හතෝපනි සංහෝති සීලං. මහණි යම් කිසි කෙනෙකුට ඉන්දිය සංවරය නැත්තම් ඉන්දිය සංවරයෙන් තොර නම් එවැනි කෙනෙකුට සීලයක් පහළ වෙන්න පුළුවන් පදනමක් නැහැ. ඒ කියන්නේ ඉන්දිය සංවරය බයලජ්ජාව වලට හේතු වෙනවා බයලජ්ජාව නැහැ. සති සම්පජාඤ්ඤය බයලජ්ජාවට හේතු වෙනවා බයලජ්ජාව ඉන්දිය සංවරයට හේතු වෙනවා ඉන්දිය සංවරේ සීලයට හේතු වෙනවා. මේ මේ කියන සූත්‍රෙම තමයි ඔය කියවෙන්නේ සති සම්පජඤ්ඤය ඇති කෙනෙකුට පමණයි බයලජ්ජාව හෝ ඉන්ද්‍රිය සංවරය පහළ වෙන්නේ. එහෙම කෙනෙකු විතරයි සීලයක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ සීලයට තමයි ඔය සෝවාන් වුණාට පස්සේ ඇති වෙන ආර්යකාන්ත සීලය කියලා කියන්නේ. ඊට ඉස්සෙල්ලත් අපි සීලයක් රකිනවා. දැන් මේ භාවනා වැඩ පිළිවෙල පටන් ගන්න ඉස්සෙල්ලා අපි උපෝසත අට්ඨංග සීලය සමාදන් වුණා. ඒ වගේම සාමාන්‍ය කෙනෙක් පංචේ සමාදන් වෙනවා ආට ආජීව වට්ටපති සමාදන් වෙනවා ඒ රකින්න සෑම සීලයක්ම සතියෙන් හිරියතප්ප වලින් ඉන්දිය සංවරයෙන් ආධාර උපකාර ලැබිලම නෙමෙයි කෙරෙන්නේ අර කවුරු හරි දෙන නිසා ගන්න පොඩි ළමෙක් ගියාලු මේ මරණ පොලකට ගිහිල්ලා ඇවිල්ලා යා කියනවලු තව යාළුවෙකුට කතා කරලා මේ මරණ පොල්ට ගිහිලා මිනිහ ළඟ තියාගෙන හාමුදුරුව ඇවිල්ලා මේ සිල් සමාදන් කෙරුවා කිව්වා. ඉතින් අර යහළු මොකද්ද සිල් සමාදන් කරනවා කියන්නේ කොහොමද කිරුවේ? හාමුදුරුව කිව්වලු নমස්කාරය කියන්නේ කියලා. එක්කෙනෙක්වත් කිව්වේ නැහැ කිව්වා. ඒ කියන්නේ කුතු කුතු කුතු කුතු ගානව ඇහෙන්නේ නැහැ කල්. හාමුදුරුව තනියෙන් පන්සිල් අරගෙන බණ ටිකක් කිව්වා කිව්වා. මනරෝල්ට යන්නේම ඔක්කොම බීපු කට්ටිය. ඔය කට්ටිය සීල් ගත්තත් ඉඳගෙන ගන්න සීලේ රැය කිදිනකොට ඉවරයි. දෙන හිඳ ගන්නවා. එතකොට සීල් අරගෙනයි යන්නේ සීල් ගන්න. ඉතින් ඒ කට්ටියගේ සීලය තමයි අද ලෝකේ තියෙන්නේ. මේ සීලය ඉන්දිය සංවරයෙන් ආධාර ලබනවද? බයලජ්ජාවෙන් ආධාර ලබනවද? පිහිරියොත් මේ මේ සති සම්පජඤ්ඤයෙන් ආධාර ලබනවද කියන එක කදාකත් ඇත්ත වග වෙන්නේ. ඒ නිසා ඒක මේ හයි ටෙන්ෂන් වයර් එකක් එක්ක සෙල්ලම් කරනවා වගේ වැඩක්. සිල් ගත්තට බුදුහාමුදුරුවෝ කියලා තිනවා යම් කිසි මිනිස්සෙක් Taman ආරසා කරන ගවරලේ ගණන් හරක් ගන්න දන්නේ නැත්නම් එමිණ කවදාහකවත් ගවරලා ආරසා කරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි කියලා. Taman ගවරලා රකින්නවා නම් ගවරලේ ඉන්න හරක් ගන්න දැනගන්න දෙන්නු මෙච්චරයි නෑම්බියෝ මෙච්චරයි වස්තු මෙච්චරයි මහායු මෙච්චරයි කියලා. ඒ ගාණ දන්නේ නැති මිනිහට කවදාකවත් සීලය රකින්න බෑ. ඒ නිසා සීල්පදයක් අරසා කරන්න නම් ඒ මනුස්සයා ඒ සීල්පදේ කියන්නේ මේකයි. ඒකෙන් අදහස් වෙන්නේ මේකයි කියන එක දන්නේ. ඊට පස්සේ දෙනවට ගන්නවා 10ක් කිලෝත් 15ක් කිල්ල ගන්නවා. එහෙම නැත්නම් අට සීල් දුන්නා කියන්නේ නෑ නෑ මට දස සීල් මොනයි කියලා. හැබැයි ඇහුවොත් මේ මේ සීල්පදේ මොකද්ද කියලා ඒක දැනගත්තේ නැතුව කමන්නේ අර pāli වචන කියනකොට ලොකු සන්තෝෂයක් ඇති වෙනවා. ඉතින් පහුගිය දවස්වල වෙච්ච හිද්දයක් කියනවනම් ඉතින් මෙහෙදි පහුගිය දවස්වල අපි උඩහාට පණිඩයක් කරියා අපිට කිරිපිටි ටිකක් එවන්න කියලා. ඉතින් ගබඩාව කියලා තිබුණා මේ වෙලාවේ නෑ. අපි නිසා මේ දිගම මම ආරංචි කරලා බලුවා මේ ඉන්න කට්ටිය හැන්දෑවට කිරි බොනවද කියලා ජයයට බොනවා. හැබැයි ඔක්කොමලා මේ විකාල භෝජනේ සමාදන් වෙලා. ඒක කොහෙද හිටින්නේ සිල්පදේ කොහෙ හිටින්නේ? ඒක මතක නැහැ. ඒව දන්නේ ඇත්තටම ඉතින් කියනවා නම් එව්වා ගිහි කෙනෙකුට ඒ වගේ සියුම් කොටස් වලට යන්න බෑ. ඉව වැටෙන ආහාර ගන්න. එතකොට ආහාර පාවිච්චි කරුවොත් මේ විකාල භෝජන ශික්ෂාපදේ සමාදන් වෙලා ආහාරය පානය කරුවොත් ඒ ශික්ෂාපදේ නිග්‍රහය සිද්ධ වෙනවා. ශික්ෂාපදේ කැඩීමක් සිද්ධ වෙනවා. ඒවා මේ සියුම් අර්ථ ભેද පළවෙනි සේවරේට සිල්ලා මාදන් කරනකොට අපි දන්නේ. දෙකේදී දන්නේ ඉතින් මේ හොයලා හොයලා හොයලා හැම ශික්ෂාපදයකම මෙන්න මෙතනින් එහාට ගිය ගමන් වීතික්‍රමණය වෙනවා. උල්ලංඝනය වෙනවා. මෙන්න මේ දක්වා පුළුවන් කියන එක කොහොම සියුම් කාරණා. නිසා දුන්නට සිල් අරගෙන රකින්න බෑ. ඒ ශිල්පදේ පිළිබඳව බයලජ්ජාව ඇති කරන සංවේදී වෙලා සතියෙන් සම්පජඤ්ඤය කරන ගියොත් කවදා හරි තේරෙයි ඇයි සරුවච්චන් වහන්සේ මේ විකාල භෝජන ශික්ෂාපදය පැනවුවේ ඒක කොහොමද භාවනාවට බලපාන්නේ ඒක කොහොමද Tamange ආධ්‍යාත්මයට එහෙම නැත්නම් සදාචාරයට බලපාන්නේ කියන එක අහේතුකෝ නෙවෙයි සරුවච්චන්සේ පනවලා තියෙන්නේ. ඒක තේරෙන්නේ නැහැ. පේන්නේ මේ සිල්පද කියලා කියන්නේ නිකම් මිනිස් වෙන්න පටවන ලද පණවන ලද නීති ගොඩක් කියලා. නෑ එහෙම එකක් සරුවඥාන්සේට කවුරක්වත් පණවන්න ඕන කමක් නෑ. ඒ නිසා සිල්පදයක් රකින්න නම් ඊට ඉස්සලා ඉන්දිය සංවරය ඕනේ. ඉන්දිය සංවරය ඉස්සලා බයලජ්‍ය දෙක තියෙන්න ඕනේ. මේ සූත්‍රය එක කියෙන්නේ මේකේ ඉන්දිය සංවරයෙන් පස්සේ මේ සති සම්පජාඤ්ඤය කියලා. ආන්නේ පද්ධතිය තේරුම් අරගෙන මේ එකින් එකට එකින් එකට හේතුඵල ධර්ම වැඩ කරන්නේ කොහොමද කියලා කියන්න නම් අඩු ගානේ ආර්යකන්ත සීලය කියන සෝවාන් මාර්ගඵල ඥානයක්වත් තියෙන්න ඕන. එහෙම නැතුව සීල්පද රැක්කට ඒවට කියන සීලබ්බත පරාමාස කියලා සීල වෘත වශයෙන් රකින්නවා. ඒක පිළිබඳ ගෞරවයෙන් කෙරුවට මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් ඒක නිසා සීලයක පිළිලා භාවනා කළ යුතු නැත්නම් භාවනා කරන මනසට විතරද සීලය රකින්න පුළුවන් කියන එක හැමදාම ප්‍රත්‍යুৎপন্ন ධර්ම දෙකක්. මේක මම එක දවසකුත් මතක් කර විදිහට සීලය සහ ප්‍රඥාව අතර ඇති ගනුදෙනුවක් තියෙනවා. විද්‍යා දදාති විනයන් කියලා මේක ওই ස්කෝල වල ආප්තෝපදේශ දෙනවා විද්‍යාවක් ඇති කෙනාට ඇති හැටිය දන්න කෙනාට විතරක් විනයක් ඇති වෙනවා. විද්‍යාව නැති කෙනාට විනයක් නැහැ. නමුත් අපේ තියෙන්නේ ඉසලා සීල් ගත්තට පස්සේ තමයි විද්‍යාව පහළ වෙන්නේ කියන එක මේ දෙපැත්තට කරගෙන එකක් තියෙන්නේ. මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. සීලේ නිසා සති සම්පජාඤ්ඤ පොහොර වැටෙනවා. සති සම්පජාඤ්ඤ නිසා නැවතත් සීලයට පොහොර වැටෙනවා. ආන්නේ දෙක එක දිගට යන වැඩපිළිවෙලේ ඉන්න කෙනාට තමයි අපි යෝගාවචරය කියලා කියන්නේ. පෘථග්ජන තමයි. නමුත් එයා හොඳට ඕම මේ සමාජ ධර්ම වලට සදාචාර ධර්ම වලට සංවේදිකමක් තියෙනවා. බයලජ්ජාවක් තියෙනවා. හැකි තාක් දුරට ඉන්දිය සංවරයක් ඇති කරන්න උත්සාහ කරනවා. හැකි තාක් දුරට දුස්චරිතයෙන් වෙන් වෙන්න උත්සාහ කරනවා. හැබැයි ආ දන්නවා ඒ බයෙන්වත් සද්ධාවෙන්වත් කරන දෙයක් නෙමෙයි මේක. ප්‍රඥාවෙන් කෙරෙන්න ඕනේ. ප්‍රඥාවට අපි සිහි බුද්ධිය කියලා කියන. සති සම්පජාඤ්ඤය. සති සම්පජාඤ්ඤය නැති එකට කියනවා අසත්‍ති අසම්පජාඤ්ඤය කියලා. ඒක නිසා සතර සතිපට්ඨානය ගත්තොත් ඉද බික්ක වේ බික්කෝ කායේ කායානුපස්සී විරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්ස. මහණනි මේ මේ ශාසනයේ භික්ෂුව කයෙහි කය පිළිබඳව එළඹ සිට සීයෙන් ගත කරනවා සතියෙන් සහ සම්පජඤ්ඤයෙන් යුක්තව. ආතාපි කියලා කියන්නේ කෙලස් තවන බැර වීරිය ආතාප වීරිය සම්පජඤ්ඤෝ සත් සම්පජඤ්ඤෝ සතිමා සම්පජඤ්ඤේ සතියෙන් විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස දැඩි ලෝභය සහ දෝමනස්යෙන් වෙන් වෙලා නිසා මේ සති සම්පජඤ්ඤ දෙක හැම සතිපට්ඨානයක් හරහාම නැවත නැවතත් ධ්‍රුවපදයක් විදිහට සරුවත්‍යංශේ පාවිච්චි කරලා තියෙනවා ඉතින් අපි අද ඉන්නේ භාවනාවේ හතරවෙනි දවසේ, දේශනාවේ හතරවෙනි දවසේ. ඡාද අපිට ආරාධනාවක් තියෙනවා මොකද්ද සතිය කියලා කියන්නේ මොකද්ද සම්පජඤ්ඤය කියන එක තේරුම් අරගන්න. එම් තේරුම් ගත්තාම වෙන්නේ මේ කරගෙන යන වැඩේට <clears throat> සූත්‍රමය ඥාන එකතු කරන එකයි. දන දෙයක් දැනගන්න එකයි. එහෙම දැනගන්නකොට දැනගන්නකොට භාවනා කරපු කෙනෙක් නම් සතියට සම්පජාන කල් යොදපු කෙනෙක් නම් ඒ තමන් මෙතෙක් කල් මෙවුවා පිළිබඳ නොදැනුවත්කම නිසා විච්ච යම් යම් අඩුපාඩුකම් ඍජු කරගෙන කෙටි මාර්ග හම්බ වෙනවා. භාවනා කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට නම් අදහසක් එනවා අභ්‍යන්තර සාසනේ පටන් ගන්නෙ සතිය. ඒ සතියෙන් තමයි සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියන ශාසනීය ත්‍රිවිධ ශාසනේ වැඩේ. එතකොට තාම සතිය පටන් ගත්තේ නැති සම්පජඤ්ඤය පටන් ගත්තේ නැති අනිකුත් මේ ආගමානුකූල ධර්මානුකූල පින් අතේ කටයුතු කරන ඇත්තෝ ඒකට පදනමක් සකස් කරනවා නිකන් උපමාවට කිව්වොත් අපි මේ ගොඩනැගිල්ල හදන්න ඉස්සර වෙලා මේ ගොඩනැගිල්ල යටට පොළව යට විශාල ෆවුන්ඩේෂන්ක් දාලා පදනමක් දාලා ඒ මත පොළව සම කරගෙන තමයි ගොඩනැගිලා හැදුවේ. දැන් මේ ෆවුන්ඩේෂන් එක පේන්නේ. ඒ මට්ටමට පොළොව යට තියෙන. නමුත් ඒක නැතුව මේ ගොඩනැගිලා හදන්න බෑ. ගොඩනැගිලි පෙනුමට ඒක නෑ. ආන්නේ වගේ අනිකුත් බෞද්ධයන් විසින් දාන කටයුතු සීල කටයුතු කෙරුවට තාම සති සම්පජඤ්ඤය පටන් අරගෙන නැති නිසා ඒ පුද්ගලයාගේ පෞරුෂත්වයේ කිසිම වෙනසක් යාදෙන වෙනසක් ස්ථිර වෙනසක් පටන් ගන්නෑ. අර බලුවලිගේ උණපුරුකේ හත් අවුරුද්දක් තිබ්බත් ඒක ඇදහැරෙන්නේ නැතුව වගේ සති සම්පජඤ්ඤයෙන් Taman තාම තට්ටු කරගෙන නැත්තම් සති සම්පජඤ්ඤයේ හිතට වද්දාගෙන නැත්තම් ඒ තාකල් ගෙනාවු ජම්ම ගති සංසාර ගති ඒ දිගට යනවා. ඉතින් ඒක මේ සති සම්පජඤ්ඤයෙන් පටන් ගන්න අවශ්‍ය කරන ඒ උපදි සම්පatti උපනිශ්‍රය සම්පatti පාරමිතා ශක්ති ගොඩාක් එන්න ඕනේ පසුබිමක් පදනමක් හැදෙන්න ඕන සත්‍ය සම්පජාඤ්ඤයෙන් පටන් ගන්න. ඉතින් අපි මේ බුද්ධ ජයන්තිට ඉස්සර 1956ට වගේ කාලට ඉස්සලා හුඟ දෙනෙක් කිරුවේ මේ පාරමිතා පිළිම සඳහා මේක ආගමක් කරගත්ත මිසක්කා බුද්ධ ජයන්තියෙන් පස්සේ තමයි හිතුවේ දැනගත්තේ මේ ජීවිතයෙන් භාවනා කරුවොත් නිවන් දකින්න පුළුවන් කියන එක. ඊට පස්සේ එහෙම නිවන් දකින්නම් දාන දීලා විතරක් බෑ. සීල කළා බෑ. සමත භාවනා විතරක් කරලා බෑ විපස්සනාවත් කරන්න ඕනේ. දාන සීල භාවනා ඔක්කොම කරන්න ඕනේ කියලා අද තියෙන ඊට වැඩි ටිකක් සජීවී ශාසනයක් අපි කියනවා භාවනාවට තනක් තියෙනවා කියලා. ආන්නේ වෙනස ඇති වෙච්ච දවස් ඉඳලා තමයි මේ පුද්ගලයාගේ මේ කෙලස් මට්ටම් කැපි කැපි කැපි කැපි ගමනේ යන්න පටන් ගන්න. ඒ නිසා මං පුද්ගලයෙක් වශයෙන් සමීකරණයක් හදාගෙන තියාගෙන ඉන්නවා මගේ හිතට බුද්ධ ආගම කියනනම් භාවනාව තමයි. භාවනාවෙන්තර බුද්ධ ආගම කියලා කියන්නේ හිසසුම් මල කඳක් වගේ එකක්. භාවනාව කියනනම් මට පේන්නේ විපස්සනාව තමයි. සීලය සමාධිය විපස්සනාට දුරු දෙනවා. ඒ නිසා භාවනාවේ කියලා පැමිණීම කියන්නේ මුදුන්පත් වෙනවා කියලා කියන්නේ විපස්සනාව තමයි. විපස්සනාව කියන්නේ සතිය තමයි. ඉතින් මේක අපේ බුරුම ස්වාමීන් වහන්සේ අපි බුරුම ඉන්න කාලේ වෙන ක්‍රමයකට කියලා දුන්නා අපට. වෙන විදිහකට මේක ඒත්තු ගන්නවා. ඒ ස්වාමීන් වහන්සේ පිටරටකට ගියාම බණ කියන්නේ කියන්න වෙන්නේ බෞද්ධයන්ට නෙමෙයි. ඒකට බොහෝම භාවනාවට කරු කරනවා. නමුත් බුද්ධ ආගමේ නෙමෙයි. අඩු ගානේ කර්මේශා කර්මඵලයවත් අදහන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට කිව්වොත් එහෙම මම ඇවිල්ලා බුද්ධ පුත්‍රයෙක් මට වැඳපන් කියලා කිසිම කෙනෙක් කිසිම හේතුවක් නිසා මිනිසෙකුට මිනිසෙක් වඳින්නේ නැහැ මේ පරිසරේ. ඒ නිසා ඒ රටේ ගිහිලා කිව්වොත් මේ භාවනා කරන්න ඉස්සෙල් ඔක්කොම එනං පන්සිල් කියන්න නැත්නම් මේ নমස්කාරය කියන්න බුදුන් වහන්සේ කියලා මනුස්සයා නිවන් දැකලා පස්සෙවත් කරයිද කියලා විශ්වාසයක් නැහැ ඒක. එනිසා ඒ ස්වාමීන් වහන්සේ කියනවාම කවදාකවත් ඔබතුමන්ලට බුදුහාමුදුරු අඳුන්ලා දීලා බුදුන්ට වඳින්න කියන්නේ නෙවෙයි මේ ආවේ. මොකද ඒක මහා බරපතල දෙයක් ඒගොල්ලෝ කරන්නේම නැහැ. මොකද පුද්ගලෙක් බුදුහාමර ගැන පුද්ගලෙ පුද්ගලෙ පුද්ගලට වැඳිය යුතු නැහැ. මං ආවේ ධර්ම දූතයක් වෙනුවෙන් කියලා කියනවා. ධර්මය කියලා කියන්නේ ප්‍රතිපත්තියක්, ධර්මය කියලා කියන්නේ නීති පද්ධතියක්. ඒ නිසා ඔයගොල්ලෝ මං කියලා දෙන ධර්ම පද්ධතියට උසාවියට ගියාම උසාවි නීතියට කරන්න වගේ. අපි ඊතනකට ගියාම මේ රටේ ආණ්ඩුවේ තියෙන නීතියට යටත් වෙන්න වගේ, ආයතන ගියාම ආයතන නීති සංග්‍රහයට යටත් වෙන්න වගේ මේ ටික පිළිගන්න නම් වෙනවා. එනිසා ධර්මය බුදුන් පිළිගන්නත් එපා සංඝයා පිළිගන්නත් එපා පුද්ගලයෝ ධර්මයේ පිළිගන්නේ කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේම කියනවා එතකොට ඔයගොල්ලෝ දන්නවනම් ධර්මයේ 84000ක් ධර්මස්කන්ධ තියෙනවා කියලා ඕන කෙනෙකුට ප්‍රශ්න අහන්න පුළුවන් ස්වාමීන් මේ ජීවිතයක ඉවර කරන්න බෑ. ඉවර කරන්න නැති දෙයකට කොහොමද වඳින්නේ? මේ 84000ක් ධර්මස්කන්ධය දන්නේ නැතුව මේ කොයි එකට අසං කරනවද කියලා දන්නේ නැහැ. කොයි එකටද වඳින්න මේක නිසා ඔබතුමන්ලා මට ප්‍රශ්න කරાવી තර්ක කරાવી 84000 ධර්මස්කන්ධයෙන් දන්තක පිළිගන්නවද නැතිවද මට කියන්න බෑ කියලා. ඒ නිසා මම ඔයාලට අන්න කියනවා 84000ක් ධර්මස්කන්ධය පිළිගන්න එපා. සතිපට්ඨාන විතරක් 84000ක් ධර්මස්කන්ධයේ තියෙන සතිපට්ඨාන සූත්‍රය විතරක් පිළිගන්න ඒක හොඳට තේරුම් ගත්තට පස්සේ ඒ ශාන්ති කියනවා ඕගොල්ලෝ දන්නවනම් සතිපට්ඨාන සූත්‍රේ නම් පිටු 4යි තියෙන්නේ. ඕකේ අටුවාවත් එක්ක ගත්තාම පිටු 1000කට වැඩි. ඒ නිසා ඕගොල්ලෝ මට තර්ක කරાવી සතිපට්ඨාන සූත්‍රයේ ආයන්නේ සිට ආඛ්‍යාන දක්වා ඉගෙන ගන්න ජීවිත කාලෙමදි. ඒ නිසා අපි දන්නේ නැති දෙයකට යටත් වෙන්න බෑ කියලා ඕගොල්ලෝ මට තර්ක කරොත් මම පිළිගන්නවා. හැබැයි මම ඕගොල්ලන්ට කියනවා සතිපට්ඨාන සූත්‍රය පිළිගත්තේ නැතොත් සතිය පිළිගන්නවා නම් මම ඕගොල්ලොත් එක්ක එකඟයි. අපිට භාවනා වැඩි විදිහට කරන්න පුළුවන්. මුළු ඔක්කොම සාසනේ තියෙන්නේ මේ අප්‍රමාදයේ තියෙන්නේ මේ සතියේ තියෙන්නේ ඒකට බෞද්ධයෝ අද ඉන්නවා නම් ලෝකේ ලංකාවේ මෙච්චර ගාණක් අපි ඇහුවොත් බෞද්ධයෙන්ගෙන් බුදුරජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම මොකද්ද කියලා සතිපට සතියට හෝ අප්‍රමාදයට ඡන්ද දෙන ගාන නොගිනිය හැකි තරම් කුඩායි ඒගොල්ල බුදුන් පේන්නේ ධර්මයේ දකින්නේ ශාසනය කියලා දකින්නේ මේ සතියෙන් සහ අප්‍රමාදයෙන් තොර මොකද්ද දෙයකට මෙන්න මේ ඉස්තර තිබුණ 100 100ක්ම සතියෙන් සම්පජාඤ්ඤයෙන් තොර ලෝකයක් බුද්ධ ජාන්තිට ඉස්සරලා ඊට පස්සේ මේ පසුගිය අවුරුදු 30 40 කාලය ඇතුළත සුළු පිරිසක් ටික ටික ටික ටික මේ සතිය සම්පජාඤ්ඤයට පණ දෙන්න පටන් ගත්තා. ඒ නිසායි අපිට මේ වගේ බණ බුරුම ගියාට පස්සේ ඇහෙන්න ලැබුණේ. ඇත්තට මේකට බුරුමේ සෑහෙන්න වගේ කියන්න ඕනේ යැත්තෝ දිගටම මේ භාවනා ක්‍රම පවත්වාගෙනව ලංකාවටත් වැඩි. අද අපිට ලංකාවේ මේ වගේ දෙයක් කියන්න පුළුවන් කියලා තේරුම් ගන්න කෙනෙක් ඉන්නවා කලාතුරකින්. නමුත් බොහෝ දෙනෙක් මේ බන තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ, ඌ අපිට කරන්න බෑ කියලා හැබැයි බුද්ධ ධර්මන හයියෙන් කතා කරනවා. නමුත් බුද්ධ ධර්ම නියෝජනේ වෙන්නේ නැහැ. නියෝජනේ වෙන්න නම් සති සම්පජඤ්ඤය තියෙන්න ඕනේ. සති සම්පජඤ්ඤය තිබුණොත් විතරක් ඒක හරි ගියොත් විතරක් ඒ කෙනා තුල බයලජ්ජා පහළ වෙනවා. බයලජ්ජා පහළ වෙච්ච කෙනා තුල පමණක් ඉන්ද්‍රිය සංවරය පහළ වෙනවා. ඒ ඉන්ද්‍රයන් සංවර කරගෙන. ඉන්ද්‍ර සංවරය ඇති කෙනා තුල පමණක් සීලය පහළ වෙනවා. එචා භාවනා කරන කෙනෙකුට මේ බණ අහනකොටම සතුටක් ඇති වෙනවා. අනේ අපේ ජීවිතයෙන් දවස් 7-8ක් මේ සතිය වඩන්ට වෙන් කරා කියලා. කතිය නොවැඩෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ පෙළගස්ම මෙන්න මේකයි ඉස්සර පටන් ගන්න. ඊගාට මේකයි ඊගාට මේකයි කියලා මේ පෙළගැස්ම තුල පුදුමාකාර සම්මා දිට්ඨියේ යෝනිසෝමනසිකාරේ අවිද්‍යාවේ මෙන්නත් අවිද්‍යාවේ පෙළගැස්මක් කරනවා. මේකට කියනවා සුත්තමේ ඥාන කියලා. පට ඇරලා බේර ගන්න ක්‍රමය. ඊට ඒ සුත්තමේ ඥානෙ තිබුණට කිසි වෙනසක් ඇති වෙන්නේ නැහැ ජීවිතේ. ඒ සුත්තමේ ඥානෙ හරි දෙයක් වෙන්න පුළුවන්ද වැරදි දෙයක් වෙන්න පුළුවන්ද කියලා චින්තාමේ වශයෙන් කල්පනා කෙරුවට පස්සේ සුත්තමේ ඥානය ඇහෙන හැම කිනාම හරියට මේක වටා ගන්නව නෙවෙයි. ඒකට විචක්ෂණ බුද්ධිය තීක්ෂණ නුවණ ඊටාම සුළු පිටසකට තියෙන. අපි කියනවා නම් සුත්තමේ ඥානය සද්ධාව ඇති කරන්න පුළුවන් කියලා. චින්තාමේ ඥානෙ ගියාට පස්සේ සද්ධාව කුසල ඡන්දයක් බවට පත් වෙනවා. කුසල ඡන්දයක් බවට පත් වුණාට පස්සේ පමණයි කෙනෙක් ඒක පරිේෂණ කරන්න පෙළඹෙන්නේ. කරබැලීමේ ආසාවටයි මේ කුසල ඡන්දය කියන්නේ. කුසල ඡන්දය ඇතුණාට පස්සේ ආ සද්ධාවෙන් නිකම් පිළිගන්න එකක් නෙවෙයි කරන්නේ. ඒකට හිතගත යොදලා සීල සමාධි ප්‍රඥා භාවනා කරනවා. ඒ කරන ඔක්කොටම හරියනවා නෙවෙයි. කලාතුරකින් කෙනෙකුට තමයි ඒ සතිය දැනගෙන සතිය චින්තාමය වශයෙන් දැනගෙන භාවනාමය වශයෙන් වඩනකොට සතිය පිහිටාන. ඊට පස්සේ පිහිටන සතිය තුල සම්පජඤ්ඤය වැටෙනවා. වැඩෙනවා. මෙන්න මේ දෙක වුණාට පස්සේ තමයි මේ පුද්ගලයා මිනිහෙක් වෙන්නේ. ජීවත් වෙන්න පටන් ගන්න. එතකම මේව හොල්මා. මේවා නිකන් හීනෙන් ජීවත් වෙනා වගේ තමයි ලෝකේ සිද්ධ වෙන්නේ. නම් පාලාගේ වැඩි බහුරූකෝලං කියලා ජීවිතේ ජීවත් කරන අවුරුදු 100මාර ජීවත් කරන මො එක චිත්තක්ෂණයක් සතියක ඉඳලා රැක. මෙතෙන් වෙනකොට මට සංස්කෘත ශ්ලෝකයක් මතක් වෙන හුඟක් වෙලාවට ඒකෙදී කියලා තියෙනවා ආහාර නිද්‍රා භය මේ තුනංච පශූන මේතං නරස් නරාණ මේතං පශූර් සමාන ධර්මේන තේෂා මදිකෝ විශේෂා ධර්මේන හීන පශූර් සමාන මේ ලෝකයේ තිරිසනුන් සහ මනුෂ්‍යයන් අතර පොදු ධර්ම හතරක් තියෙනවා ආහාර ගවේෂණය ආහාර හොයනවා ආහාර බඩරසාව කියලා කියන්නේ වෘත්තීය බඩ රස්සා සත්තු තුනෙල හැඳ වෙනකම් කරන්නේ ආවරණ. නිද්‍රාව නිදා ගැනීම අත්‍යවශ්‍යයි කට්ටියට නිදාගෙන හිටියේ නැත්නම් ජීවිතේ පවත්වන්න බෑ. අනිත් එක උදේ ඉඳලා හැන්ද වෙනකම් බයකින් ගත වෙයි. තිරසනාගේ නම් ඉතින් අහන්නම දෙයක් නැහැ. පොඩ්ඩ එළියට ආවොත් පොඩ්ඩ මැරෙන්නේ ලොක්කගේ හක්කේ තමයි. ඒ තමයි තිරසනෙන් ක්‍රමය. ඒක තමයි කැලෑ නීති කියන්නේ. අද ඉතින් ලංකාවේ දේශපාලනෙත් ඔච්චරම තමයි. ඒ හැම වෙලාවෙම බයෙන් ජීවත් වෙනවා. අනිත් එක තමයි මෛතුන සේවනයි. ಜಾතිය බෝ කරනවා. ඉතින් ඕක තිරිසනුන් සහ සත්වයන් අතර කිසි වෙනසක් නැව හතරෙම නරාණමේත පශුර් සමාන. නර කියලා කියන්නේ මනුස්සයා, පශු කියලා කියන්නේ සතා. තිරිසනා සහ සතුන් අතර සමානයි. ධර්මේන තේෂාම අධිකෝ විශේෂා. මනුස්සයාට පමණ අප්‍රමාදී කියලා ධර්මයක් තියෙනවා, සත්‍යයක් කියලා ධර්මයක් තියෙනවා. ඒක තිරසනෙකුට කවදා හිතන්නත් බෑ තේරෙන්නෙත් නෑ සුතමේ ඥානයක් එන්නෙත් නෑ චින්තාමේ එන්නෙත් නෑ භාවනා කරන්න පුළුවන් කමක් බහුව්‍ය බවක් නෑ. මිනිස්සෙල ආත්මය ලබනවා කියලා කියන්නේ මෙන්න මේක තේරුම් ගන්න අපිට විශේෂ සුවිසුද්ධ අවස්ථාවක් ලැබෙනවා. ධර්මේන තේෂා මදිකෝ විශේෂා. මිනිස්යාට ඒ නිසා ධර්මයෙන් විශිෂ්ට අභිෂේකයක් ලැබිලා තියෙනවා. මේ සති සම්පජාඤ්ඤය තේරුම් ගන්න පුළුවන් අමාරුයි තමයි. තේරුම් අරගන්න පුළුවන් තිරසනෙකුට නම් කොහොමවත් බෑ. එවැනි වූ විශිෂ්ට වූ මේ සති සම්පජාඤ්ඤය නැත්තම් නරාණ ධර්මේන තේෂා මාධිකෝ විශේෂ ධර්මේන හීනා එවැනි ප්‍රතියෙන් සහ සම්පජාඤ්ඤ යමෙක් හීනන පශුර් සමාන හරකෙක්ම තමයි කියලා තියෙනවා. ඒ නැතිනම් තිරිසනෙක්ම තමයි. ඒසා මේ ලස්සන බුද්ධ ශාසනයක් ඇති වෙච්ච වෙලාවක ලස්සන අංග සම්පූර්ණ ඇහ කන දිවනාසය තියෙන මනුසාත්ම භාවයක් ලැබිලා මේ ක්ෂණ සම්පත්තියේ මෙවැනි දෙයකට යෙදුවේ නැත්තම් අපිට හරක් වගේ තමයි මැරෙන්න වෙන්නේ. ඌරෙක් බල්ලෙක් වගේ තමයි මැරෙන්න වෙන්නේ. මොකද කිසි ಗುಣ විශේෂයක් වෙන්නේ නැහැ. මේ අමාරුවෙන් ලබාගත් බුද්ධ සසනේ අමාරුවෙන් ලබාගත් මනුෂ්‍යාස්ම භවේ අමාරුවෙන් ලබාගත් ක්ෂණ සම්පත්තිය අමාරුවෙන් ලබාගත් ධර්ම ශ්‍රවණේ අමාරුවෙන් ලබාගත් මේ පැවිද්ද අමාරුවෙන් ලබාගත් මේ කල්යාණ මිත්‍ර ආශ්‍රේ තඹේක වැඩක් නැහැ පොට්ටේකට පය ගහිච්ච මණිකක් වගේ ඉතින් ඒ නිසා එවැනි දුෂ්කර දුර්ලභ වූ මේ පෙළ ගැස්මකදී යම් කිසි කෙනෙක් අඩු ගාණ දවසකට පැයක්මාරක් එහෙම නැත්නම් අවුරුද්දකට සුමානයක් දෙකක් වගේ සත්‍ය සම්පජාඤ්ඤයෙන් සඳහා වෙන් කරනවා කිව්වනම් අර කියන කුසල ඡන්දය යුක්තව මගේ දර්ශනයෙන් බලන මට මට පේන්නේ එවැනි කෙනා දැනටමත් නිවන් දැක්කා වගේ තමයි මට නම් පේන්නේ ඒ තරම්ම පෙළගැස්මක් තමයි යම් කිසි කෙනෙක් මේ නියම ක්‍රමයකට භාවනා ප්‍රවිෂ්ටයක් ලබා ගත්තයි කියන්නේ. මේ භාවනා ප්‍රවිෂ්ටේ අද මම දන්නවා ලංකාවේ තියෙන සංකර භාවනා ක්‍රම. නානා ප්‍රදේවල් ප්‍රොන්දු වෙලා නානා ප්‍රවිකාර කරනවා. ඒ ඔක්කොම තියෙදි ඇත්ත ඇති හැටි දැන ගැනීමට හේතු වෙනා මේ සති සම්පජඤ්ඤය. හරියටකට හරි විදිහට පටන් අරගන්න ගියොත් ඒ සඳහා මේ විවෘත මේ ප්‍රවිෂ්ඨයේ මේ ආරම්භයේ මේ විවරය පවා නිවනක් වගේ තමයි. මොකද ඒ තරම්ම පඬිසයි කියන ඇත්තෝ ඒ තරම්ම බුද්ධහම කරපින්නගෙන ඉන්නේ ඇත්තෝ ඒ තරම්ම මේ ධර්මද්වීපය ගැන කතා කරන ඇත්තෝ අහලකට දැකලවත් නැහැ දැනගනත් නැහැ මොකද්ද මේ සති සම්පජඤ්ඤය කියන්නේ. ඉතින් ඒ වටන් තාරාතිරම් පට්ටන්තර අපට නැති වුණාට ශක්ති ප්‍රමාණය මේ සතිය සම්පජාඤ්ඤය සඳහා යෙදුණා නම් අපේ මේ අහිංසක ප්‍රයත්නයේට බුද්ධාදී උතුම්යන් වහන්සේලා ඈත ඉඳලා සාදුකාර නමස්කාර දෙනවා. නමුත් භාවනාලෝ භාවනා කරන එවැනි සත්පුරුෂයෙක් දකින්නට සාමාන්‍ය ලෝකයා කියන්නේ පිස්සා කියලා. භාවනා පිස්සා. මේක පිළිබඳව දැඩි ප්‍රකාශනයක් එහෙම නැත්නම් දැඩි චිත්ත අප්‍රසාදයට පත්වච්ච අපේ ලොකු ස්වාමීන් වහන්සේ 1907 මම හිතන්නේ ඒ වෙනකොට 50 ගණන් වෙන්න ඇති ලියු පොතක සඳහන් කරලා තියෙනවා බුද්ධ ආදී උතුමන් වහන්සේලා විසින් ඈත ඉඳලා සාදු කියන මේ බණ සති සම්පජාඤ්ඤ වඩන යෝගාවචරයට ලෝකයා භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා කියනවා කෙලපිරිච්ච padikamaකට තරම් අද සලකන්නේ නැහැ කියලා තියෙනවා භාවනා කරන කෙනෙක්ට ඒ තරමටම සුළුතරයක් තමයි මේකට යෙදෙන්නේ. මේ ਸਰුවචනanse ඒක පවා මේ සති සම්පජාඤ්‍ය සවා පෙන්නනේ හංගලා කරඬුවක් ඇතුලේ තියෙන වගේ ඉස්සල්ලාම් පෙන්න අවිද්‍යාව අවිද්‍යාවට හේතුව නීවරණ නීවරණ වලට හේතුව ත්‍රිවිධ දුස්චරිත ත්‍රිවිධ දුස්චරිත වලට හේතුව ඉන්දිය සංවරය නැතිකම ඉන්දිය සංවරය නැතිකම හේතුව තමයි සති සම්පජාන. එදී යම් කිසි කෙනෙක් මෙතෙන්ට තට්ටු කරොත් සති සම්පජාඤ්ඤයට තට්ටු කරොත් එදා පටන් සක්කාය දිටේ දෙදරු කන්න පටන් ගන්නවා. එදා පටන් සීලබ්බත පරාමාසයේ මේ බොරු දේවල් සිල් කියලා රකින්න දේවල් දෙදරුම් ගන්න පටන් ගන්නවා. එදා පටන් සැකේ දුර වෙන්න පටන් ගන්නවා. පුංචි කාලේ මට මතකයි භෞතික විද්‍යාව විනෝදේ කියලා පොතක් මං කියෙව්වා. ඒකේ කියලා තියෙනවා මනාලෙස සකස් කරන ලද විශාල පාලමක් ගඟක් කරා තියෙන පාලමක් අරගත්තොත් ඒක කල්ප ගණන් පවතින හදාන. ඒ වුණාට හරියටම ඒ පාලමේ ගුරුත්ව කේන්ද්‍රයේට කොල්ලෝ සෙල්ලම් කරන ජිල්බෝලකින් ගැහුවොත් මුළු පාලම පුරාම කම්පන වේගයක් යනවායි කිය. හැබැයි හරියටම ගහන්න ඕනේ ගුරුත්ව කේන්ද්‍රයට. එතකොට පාලමේ දෝලනයක් ඇති වෙනවා වදින ජිල්බෝලෙට සාපේක්ෂව. මිලි සැටකින් ගාව ගම්මේ සැටකින් ගාවොත් ගම්මේ සැටේ සාපේක්ෂව දෝලනයක් ඇති වෙනවා. ජිල් බෝලයකට ගැහුවොත් ජිල් බෝලයකට සාපේක්ෂ දෝලනයක් ඇති වෙනවා. ඒ දෝලනේ මෙහාට ඇවිල්ලා එහාට යන වෙලාවේ ආය ජිල් බෝලකින් ගැහුවොත් ජිල් බෝල දෙක පැද්මක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හරියටම ගුරුත්ව කේන්ද්‍රයට හරියටම දෝලනල්ල ගැහුවොත් ජිල් බෝල වලින් ගහලා පාලම කඩන්න පුළුවන් කියලා භෞතික විද්‍යාව පොතේ ලියලා තියෙනවා. පයිරල්මන් කියන ඒ බටහිර මිනිස්සේ. කොච්චර දක්ෂ කොණ්ණගලි නිර්මාණ ශිල්පයක් වුණත් හරියටම ගුරුත්ව කේන්ද්‍රය අල්ලලා මිරිස් තැටයකින් ගහලා ජිල් බෝලකින් ගහලා මහා කොණ්ණගලි කඩන්න පුළුවන්. අනිත් වගේ තමයි මේ සංසාරේ පුරාවට අපි හදානාව මේ මෝහ පටලයි. මේ අවිද්‍යාන්ධකාරයේ හරියටම ගුරුත්ව කේන්ද්‍රය අල්ලලා එක මෙනෙහි කිරීමක් කරනකොට පුපුරලා යනවා. දෙදරුම් කර. ආස්වාසේ ඉන්නකොටම ආස්වාසේ කියලා මෙනෙහි කරනවනම් ප්‍රස්වාසේ ඉන්නකොටම ප්‍රස්වාසේ කියලා මෙනෙහි කරනවනම් කොච්චර තඩි දැඩි මොහයක් තිබුණත් අවිද්‍යාවක් තිබුණත් නීවරණයක් තිබුණත් දුෂ්චතිවිද දුෂ්චරිත තිබුණත් ඉන්දියා සංවරයේ තිබුණත් මුළු సంతාණි දෙදරන්න පටන් අරගන්නවා. හරියටම දෙවෙනි සැරේත් එන්නකොටම ඒ දෝලේනේ අල්ලලා දෙවෙනි සැරෙත් මෙනෙහි කරොත් තුන්වෙනි සැරෙත් මෙනෙහි කරොත් හතරවෙනි සැරෙත් මෙනෙහි කරොත් මෙනෙහි කිරීම දිගට චිත්තක්ෂණ කීපයක යනකොට මේක සහලවන්න පටන් ගන්නවා. කිරියලියක් උතුරාගෙන ඉන්නා වගේ බත්තලියක් උතුරාගෙන ඉන්නා වගේ මේක සහලවන්න පටන් ගන්නවා. කොච්චර දුරට සහල වුණාද කියලා කියනවනම් කරන කෙනාවත් විශ්වාස කරන්නේ මේක භාවනා ප්‍රතිඵලයක් කියලා. ඒ තරමටම තෙදා. ඒ තරමටම අර මන්ත්‍රයක තියෙන සත්‍ය සත්‍ය බලය කියලා කියන්නේ. ඒ හරි සත්‍ය මන්ත්‍ර කියලා කියන්නේ අනේ බලවත්ම මන්ත්‍රය තමයි මේ සති සම්පජාඤ්ඤය කියන්නේ. ඒ සති සම්පජාඤ්ඤය දෙකේනොත් සත්‍ය කියන්නේ කලයුත්තක් සම්පජාඤ්ඤය කියන කියන්නේ වැඩෙන දෙයක්. කෙරෙන දෙයක්. මේකේ තරී පටලවිල්ලක් ලෝකෙදී. සතිය කියන්නේ කල යුත්තක්, පිහිට විය යුත්තක්, සතිය වැඩි යුත්තක්. ඒතකොට සම්පජඤ්ඤේ පහළ වෙනවා. ඒතකොට සීබුද්ධිය කියන දෙකේ බුද්ධිය කියන්නේ ලැබෙන දෙයක් මිසක් තටමඬ ඕන දෙයක් නෙවෙයි. හදන්න පුළුවන් දෙයක් නෙවෙයි බුද්ධිය කියලා කියන්නේ අපිට පුළුවන් එනේ බුද්ධිය හැදෙන්න පරිසර සකස් කරලා දෙන එක. මේ දෙකමත් අපි බුද්ධිය ඉස්සර කරන්න පටන් අරගත්තොත් ඉතින් කරත් ඉසීදි ගුණා ඉස්සර කෙරුවා වගේ තමයි. කදාකවත් එපා මේ සංකීර්ණ දේවල් කල්පනා කර කර ඉන්න කල යුත්තේ මොකද්ද? එනේන චිත්තක්ෂණේ සතිය හදලා දෙන්න. ඒකට බුද්ධිය පෙළ ගැහෙන. බුද්ධියෙන් ගිහලා සතියට යන්න බෑ. ඒක කවදාකවත් වෙන වැඩක් නෙවෙයි. සතියෙන් පුළුවන් බුද්ධියට යන්න. මෙන්න මේක තමයි භාවනා කරන කෙනත් නොකරන කෙනත් අතර වෙනස. ගොඩ ඉඳලා පීනන කට්ටිය තමයි මේ බුද්ධිය ඉස්සර කරන පස්සේ සතිය දාන්න හදාන්නේ. කිසිම අවශ්‍යතාවයක් නැහැ ආත් අවුරුදු සෝපාකටත් රෙදි නැතුව භාවනා මේ ධර්මශාලාවට කඩන නැතුව හෙළුවලි පටාචාරාවටත් කඩුවක් පිටිපස්සෙන් එලවන අපි අඟුලිමාලටත් රජයදුන් ඇඳගෙන ඇතෙක් පිට ගමන් කරපු සම්තති ඇමතිවරයාටත් සතිය වැඩ කරේ එක තාලෙට තමයි ඒකට කිසියම් සුදුසුකමක් ඉල්ලුවේ නැහැ බුදුහාමුදුරෝ. හැබැයි සුදුසුකම් තියෙන්නේ නැති පෙරගෙන පාරමිතා අනුව බුදුහාමුදුරෝ බැලුවේ පුද්ගලයා ඇඳගෙන ඉන්න රාජා ඇඳුම්ද නැත්නම් පටචාර වගේ තරුණ කාන්තාවක් නිර්වස්ත්‍රවද නැත්නම් සෝපාක වගේ අසුචි කඳක් අරගෙන වීජයෙන් කොන් වෙච්ච මිනිස්සෙක්ද නැත්නම් කඩුවක් කරගෙන ආපු අඟුලිමාලද කියලා නෙමෙයි බුදුහාමුදුර බැලුවේ. මේ මනුස්සයාට මේ සතිය සම්පජඤ්ඤය කියන එක කිව්වොත් තේරෙනවද කියලා. සත්‍ය ගැන කියනකොට තේරුණා නම් එදා ඉඳලා මේ මනුස්සයා පුරුෂ ධම්ම සාර්ථි ගුණයට වැටෙනවා. দමනය වෙන්න පටන් අරගන්න. ඒ නිසා අපිට තමන් ගැන තමන්ට තියෙන මෛත්‍රිය, තමන් ගැන තමන්ට තියෙන ලොකුම කරුණාව, අර්ථ සිද්ධිය, අර්ථ කුසලයේ කියලා කියන්නේ මේ සතිය කියන්නේ මොකද්ද? මේක මං වාගේ කෙනෙක් වඩන්නේ කොහොමද? ඉඳගෙන ඉන්නකොට සතිය වඩන්නේ කොහොමද? සක්මන් කරනකොට සතිය වඩන්නේ කොහොමද? එදිනදා වැඩ කරනකොට සතිය වඩන්නේ කොහොමද? භාවනා මධ්‍යස්ථානෙන් ගෙදර ගියාට පස්සේ සතිය වඩන්නේ කොහොමද? මිනිස්සු එළමට බනිනකොට සතිය වඩන්නේ කොහොමද? මම මිනිස්සුන්ට බනිනකොට සතිය වඩන්නේ කොහොමද? මට ආසාවෙන් ඇඟ රාගෙන් තෙත් උනාට පස්සේ සතිය වඩන්නේ කොහොමද? ද්වේෂයෙන් පැලෙනකොට සතිය වඩන්නේ කොහොමද කියලා බැලුවොත් සතිය පවුපින් මායින් කරන ධර්මයක් නෙවෙයි. තන නොතන මායින් කරන ධර්මයක් නෙවෙයි සතිය කියන්නේ. සතිය වඩන්න බැරි කිසිම චිත්තක්ෂණයක් ඇත්තේ නැහැ. නමුත් ආධුනිකයට කිව්වොත් එimhe සතිය වඩන්නේ කොහොමද කියලා අපිට කියන්න සිද්ධ වෙනවා. අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිශීදති පල්ලංකං ආපුචිත්තා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා විශාල සුදුසුකම් රාශියක් කියන්නේ. ඔය ආරණ්‍යයකට යන්න නැත්නම් රුක්ක මූලයකට යන්න ශූන්‍යාගාරයකට යන්න. ගිහිල්ලා ඉඳ ගන්න පරිසරෙම ඉඳ. පරියන්කේම ගහන්න. ඒක ලියලා මේක හොඳට සමබර කරලා සහැල්ලු කරලා උජුකය කෙලින් තියාගෙන ගන්න ගන්න හුස්මක් පාස ඒ කියන්නේ හුස්ම කියන්නේ ඉබේ වෙන දෙයක් රූප බලන් දෙපා සද්ද අහන් දෙපා ගන්ධ රස පහස විඳින්න දෙපා කයවත් චේතනාපූර්වක හොල්ලන්න එපා. ඉබේ සිදුවෙන හුස්මට හිත තියාගෙන ඒකත් එක්ක ඉන්න. හුස්ම ගන්න සතියේ. හුස්ම පිට කරන සතියෙන් කියලා ලෝකයේ තියෙන ඊ타ත්ම ප්‍රශස්ත தত্ত্ব දීලා තමයි සතිය වඩන්නේ. නමුත් ඒකෙන් ගිල සක්මන් කළා සක්මණෙන් එදිනදා වැඩ කළා සත්‍ය වැටුවට පස්සේ සතර සත්‍යපට්ඨානය කියනක හොඳට තේරුම් ගත්තට පස්සේ මේ මිනිස්සේ අසාවි කොතනද සතිය වඩන්න බැරි කියලා. ජීවකයට වෛද්‍ය ශාස්ත්‍රය උගන්වුවට පස්සේ දිසාපාමෝක ආචාර්ය කිව්වලු මේ මුළු කැලේට කියලා දවස් 7ක් ඇවිදලා මෙහෙතර ගන්නෙ නැති જાති ගහක් හොයන ඉන්නේ කියලා. අරයක දවස් 7ක් ඇවිදලා ඇවිල්ලා කියලා තියෙනවනේ හිස් සති මොනවත් නැහැ කියලා. දැන් අපින් ඇහුවොත් මේ කැලේවිලා බෙහෙත් පැලයක් හොයන්න අපිට පොත් පෙරලන්න වෙනවා වෙද්දු හොයන්න වෙනවා. ජීවකයේ පැත්තෙන් බලනට එකම ගහක්වත් නැහැ බෙහෙතට නොගන්න. ඒ වගේ සතිය පටන් ගන්න කෙනාට නම් අර නොකරන වෙදකමට කවුදුරු තෙල් කල 7යි 7යි ඕන කිව්වා වගේ සේරම දෙන්න ඕන. භාවනා මධ්‍යස්ථාන හදන්න ඕනේ මధుරයක් අහන්න නැතුව සද්දයක් ඇහෙන්න නැතුව කැස්සක් පිස්සක් නැතුව අයියෝ හැබැයි ඒත් වටිනවා මොකද සතියේ තරම් වටින දෙයක් නමුත් මේක හදාන හදාන ගියාට පස්සේ මගේ තියෙන බරපතල වචන වලින් කියනවනම් ගඳ කිලියට ගිහිලා මලක් පූජා කරනකොටයි වැසි කිලියට ගිහිලා මල පහ කරනකොටයි දෙකේදිම සතිය එකයි. පිනත් එකයි. කිතා බෞද්ධයෙකුට කිව්වනම් කිය අම්බෝ ගඳ කිලියට ගිහිලා මල පූජා කරනකොට මොන තරම් සද්ධාවන්ත තැනක්ද වැසි කිලියට ගිහිලා මල පහනකොට කොට මොන පිනක්ද කියලා. සතියෙන් බැලුවා නම් අතනත් මල මලම තමයි මෙතනත් මලම තමයි වැසිකිළිය වුණත් ගඳ කිළිය වුණත් ඒකයි සරුවච්චන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් කිව්වේ උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති මල මූත්‍ර පහ කරනකොටත් සතියෙන් ඉන්නවනම් එකම පින. එනිසා අපි මේ භාවනා මධ්‍යස්ථානයක් කරන්නේ ඒක දන්නේ නැති කෙනාට හඳුන්ලා දීලා ටික ටික ටික ටික පරියන්කේදී සක්මනේදී ඉතින්දා වැඩ කරලා ඒක ඝන බහල කරලා දෙනවා. මෙන්න මේ සතියේ ආරම්භක අවස්ථාව ගමු අපි ආරණ්‍යකට ගියා පරියන්කේ වාඩි වෙලා රූප ශබ්ද ගන්ධ රස චෝ එන්නේ එන හුස්මක් දිගේ සතිය පිහිටවගෙන ඉන්න වෙලාවේදී තාම සම්පජඤ්ඤයට ඉඩ සැලසිලා නැහැ සතියමයි තාම පුරුදු කරන්නේ විවිධ දුෂ්කරතා යටතේදී. කරගෙන කරගෙන ගිහිල්ලා සතිය කියලා කියන්නේ අසවල් අරමුණේ හිත පිහිටීම මට ඒ අරමුණ මූණට මූණ දාලා දැන් විනාඩි 5ක් 10ක් 15ක් 20ක් ඉන්න පුළුවන් කියලා මේක හුරු වෙනකොට හරියට නිදි පොළ මාරු වෙච්ච මිනිස්සයා නිදි පොළට හුරු වෙන්න වාගේ. ඒ පරිසරයට පුරුදු වුණාට පස්සේ තමයි සම්පජඤ්ඤ හිමීට හිමීට හිමීට හිමීට මුකුළු පපා අඟර දඟර පපා හිමීට හිමීට එන්න පටන් ගන්නවා. ඉතින් ගී යත්තන්ගේ වැඩේ වෙලා තියෙන මේක හැයයි. හැදීගෙන එනකොට භාවනා කඩනවා. හොදෝද මණ්ඩේ දාන්න වගේ සතිය පෙළ ගැහිගෙන එනකොට අර සම්පජඤ්ඤය කණු කැපිලා ඇටේ උඩට අංකුර ඇවිල්ලා අතුපතර විහිදි වැඩෙන්න අවස්ථාවක් හම්බ වෙන්නේ. ඒ නිසා ඒ මුලදි මුලදි වැඩෙන සතිය සහ සම්පජඤ්ඤයට නොලැබෙන ඉඩ නිසා හරීම වියදම් අධිකයි හරියට කල් ගන්නවා හරියට පශ්චාත්තාප වෙනවා හරියට ඉච්ඡා බංගත්ව සහ බලාපොරොත්තු සුම්වීම් තියෙනවා මුල් ආධුනික යෝගාවචරයට. පැවිදුණයි කියලා නෑ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් මේ කරන වැඩ ඉතාමත්ම වැදගත් වැඩක් බව තේරුම් අරගෙන එහෙම හරි කමන්නේ කඩ කඩ කඩ කඩ සත්‍ය පවත්වාගෙන යන්න ගියොත් ඒ සම්පජඤ්ඤය ටික කාලයක් යනකොට ඉතින් හුරු දෙයක් සාමාන්‍ය දෙයක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සතිය ඉස්සර වෙලා සම්පජඤ්ඤය පිටිපස්සෙන් එන එක තමයි ක්‍රමය. අපි මේකට සිහි බුද්ධිය කියලා කියනවා. මේ දෙක වචන වශයෙන් මේ චෛතසික වශයෙන් ගත්තොත් සති චෛතසිකය සහ ප්‍රඥා චෛතසිකය කියලා ගන්න වෙන්නේ. මේ දෙකම හුදු චෛතසික දෙකක්. දෙකම හොඳ පැත්තට තියෙන චෛතසික. ඒතකොට සතියට ඇස් පේන්නේ සති කියන චෛතසිකයට ඇස් පේන්නේ අන්ධයි. හැබැයි හරි බලවත්. හොඳ හතරියම් පුරුෂයෙක් ඇස් පේන්නේ. ඒ නිසා යාට මෙහෙවෙන්න බෑ. හැබැයි ඕන දෙයක් කරන්න පුළුවන් අතපයේ කර්මණීය භාවයේ තියෙන. සම්පජඤ්ඤය කියලා කියන්නේ හොඳට අස්පේන කොරෙක්. එයාට යආගන්න කරන්න බෑ අතපය හයිය නැහැ. නිසා යම් දවසක කොරා කතා කරලා කිව්වොත් මස්සිනා උඹට එහෙම යන්න පුළුවන්. මට නම් ඇස් දෙක තියෙනවා. දැන් උඹ ගියොත් අතන මෙතන හැපිලා වැටෙනවා. ඒ නිසා මට පොඩක් කර දීපන් මම උඹ කර උඩ නගින්නම්. එතකොට මම උඹ උඩ ඉඳගෙන මම උඹට පාර කියලා දෙන්න මාව අරගෙන ඵලයන්. එතකොට අපි දෙන්න හිඟාගෙන කාලා හරි රත්තාවක් කරගන්න පුළුවන් කිව්වොත් දෙන්න එකතු වෙච්ච දවසේ කොරස ආන්දයා දෙක එකතු වුණාට පස්සේ ඔන්න සති සම්පජන්දේ එකට වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා ආධුනික යෝගාවචරය අන්ධ හතරියම් පුරුෂෙක් වාගේ තමයි හදන සතියේ අර තේරෙන්නේ නැහැ මොකටද මේ සතිය වඩන්නේ ඇති වැඩක් නැහැ මොකද සතියේ මෙලෝ දෙයක වෙනසක් පේන්නේ සතිය තියෙන්නේ එළඹිච්ච සෑම දෙයකම සමසිත පවත්තන එකයි මුතුන්ගේ ටික කියලා යන්න යන්න යන්න යන්න සම්පජඤ්ඤය ආවට පස්සේ සම්පජඤ්ඤය සතිය උඩ නගිනවා. හැබැයි එකක් වෙලා තියෙනවා. කොරේ නැග්ගොත් එහෙම අන්දේගේ කරේ අම්මා මුත්තා කිව්වා බහින්නේ නැහැ. බැස්සොත් කරගන්න බැරි වෙනවා. ඒ නිසා සති සම්පජඤ්ඤය එක දවසක පෙළ ගැහුනොත් කාටවත් බෑ ඒක අයින් කරන්න. බ්‍රහ්මයෙකුටවත්, මාරයෙකුටවත්, මුස්ලිම් මිනිසෙකුටවත්, කතෝලික මිනිසෙකුටවත් මුල් ධර්ම කාර්ය කාදාක කරන්න බෑ. පෙළගස්ස ගන්න එක හරි අමාරුයි. එදා සතියේ විස්තර ගැන කතා කරනකොට කියන්නේ සතිය කියලා කියන්නේ අරමුණකට හිත කිඳා බැහි. අරමුණ මතු පිට නිකන් ලෙසලෙසයි ඉන්න එක නෙවෙයි අරමුණට හිත කිඳා බැසීමයි කරන්නේ. අපි ආනාපාන සතිය වඩන කෙනෙකුට මේක උගන්වනකොට කියන්නේ සතෝ වාස සති සතෝ පස සති. සීයෙන් යුක්තව හුස්ම ගන්නවා සීයෙන් යුක්ත පිට කරනවා කියවම සතිය පටන් ගන්නවා. එතන සතිය කොක්ක වැදුනා. ගන්න හුස්ම පිට කරන හුස්ම කියන එක දාන්න. ඊට පස්සේ ඒක දිග හුස්මක්ද කෙටි හුස්මක්ද දිගට අරගෙන හයි කෙටියෙන් පිට කරනවද කෙටියට යන දිගට පිට කරනවද කියලා මේ හුස්මේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න බලන්න බලන්න බලන්න ඒ කිඳා බහින ගතිය පැලිච්ච ගලක් කරා මුලක් බහින්න වගේ ඕජාව හොයාගෙන යන්න පටන් ගන්නවා ඊට පස්සේ මේ මුල වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න අර පැලිර ලොකු වෙනවා ඒක හොඳට තේරෙන පටන් ගන්නවා ටික වෙලාවක් ගියාට පස්සේ විශේෂම විපස්සනා කරනකොට ඇතුළේ හුස්ම කියන්නේ පිට වෙන එක නෙවෙයි. පිට වෙන එක කියන්නේ ඇතුළේ වෙන එක නෙවෙයි. ඇතුළේ හුස්ම මේ මේ මේ ආවේනික ප්‍රත්‍යන්ත අච්ඡන්ත ලක්ෂණ තියෙනවා. ඒක පිටවීමේදී නැහැ. පිටවීමේදී මේ මේ භෞතික ලක්ෂණ අච්ඡන්ත ලක්ෂණ තියෙනවා. ඇතුළේමේදී නැහැ කියලා මේ දෙක හොඳට කහකුඩුයි හාල්කුඩුයි දෙකක් අරගෙන පෙන්වන්නා වගේ මේ කහකුඩු මේ හාල්කුඩු කියලා පෙන්වන්න පුළුවන් වෙනකොට ඔන්න අර සතිය කිඳා බැසීම සිද්ධ වෙනවා. මේ දේ වෙනකොට ඒ පුද්ගලයාට ඒ අරමුණට මූණට මූණ දාලා බොහෝ වෙලා පවත්වන්න පුළුවන් ගතිය. විෂයාභිමුඛ භාව ගතිය බුද්ධියට සින්න වෙනවා. මට නම් අද දැන් ගිල වාඩිනුත් විනාඩි 10ක් 15ක් වුණා තානාපන ඉන්න පුළුවන්. මට දැන් ගිල හක්මන්ට බැස්සොත් එහෙම මට පිටතර වෙලාවක් සක්මන් කරන්න පුළුවන් කියලා ඒ විශ්වසනීයත්වයක් එනවා. ආන්නේ මේ විදිහට එන්න පටන් අර ගන්නකොට අර දේවල් වෙන් වෙන් කොට දැනගැතීම මාර්ගයෙන් සත්‍ය කිඳා බස්සන්න. පළපදියම් කරන්න. දක්වන උනන්දුවේ දක්වන අනුග්‍රහයෙන් යෝගාවචර සතියත් වඩවන අතර සම්පජඤ්ඤයට ප්‍රඥාව ඉදිරි පැතිරි වැඩෙන්න සෑහෙන අනුග්‍රහයක් කරනවා. එතකොට මේ යෝගාවචරයට දැනෙන්නේ මට දැන් ආනාපාන මෙච්චරලා ඉන්න පුළුවන්. සක්මනේ මෙච්චරලා ඉන්න පුළුවන්. එදරදි ගෙදරදි ගිහිල්ලා වැඩ කටයුතු කරනකොටත් මට මෙන්න මේ වැඩේ කරනකොට මට ඊටික එක වැඩක් එක වෙලාවෙ කරන ගමන් සතියින් ඉන්න පුළුවන් කියලා වැඩේ පිළිබඳ විශ්වාසය එනවා. ආනේ විදිහට සතිය දිනු කරන තාලෙට දේවල් වල තියෙන පුංචි පුංචි කුඩා අණු කුඩා වෙනස්කම් අංග ප්‍රත්‍යංග දකිමින් යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචර හොඳට තේරෙන පටන් අර ගන්නවා කලකොල බවක් නැතුව හොඳට මීදුන් නැති පාරකට බහලා යන කෙනෙකුට ඉස්සරහ පෙරමග පේනවා වගේ මේ වැඩේදී හිතේ දූෂ්‍ය වෙච්ච කෙලෙස් සහිතවද මේ වෙලාවේ තියෙන්නේ නැත්නම් හිත හොඳට නිස්කලංක වෙලා අරමුණේ හිත පවතිනවද රාගෙන් ද්වේෂයෙන් මොහෙන් මුසුප්පු වෙච්ච කලවම් වෙච්ච මත් වෙච්ච නැති තත්ත්වෙ ඉන්න පටන් ගන්නවා මඩ තියෙන කලයකට ඉංගිනේටයක් දැම්මට පස්සේ අර ඉංගිනේටි ඔක්කොම මඩ කහට ටික ඇදගත්තට පස්සේ වතුර කලේ පිරිසුදු වෙනවා වගේ තමයි තියෙනවා කෙලස් තියෙනවා. ඒ ටික යට වෙලා දැන් හොඳට අසම්මෝහ භාවයක් නැතුව කලකොල භාවයක් නැතුව මුසුප්පු ගතියක් නැතුව භාවනායේ කලෙලියක් වෙන බව පේන්න පටන් ගන්නවා. ඒක ඒ යාට තමයි ඉස්සලා වැටෙන්නේ. බුදුහාමුදුරන්ටවත් ගුරුහාමුදුරන්ටවත් නෙවෙයි. Tamandම තියෙනවා භාවනාවේ හොඳ සාන්ත තත්ත්ව, ප්‍රණීත තත්ත්ව. ආනාපානේ නිවිච්ච තත්ත්ව. හැප්පෙන දෙයක් නැති තත්ත්ව එන්න පටන් අර ගන්නවා. ඉතින් මේ වැටෙහෙන්න වැටෙහෙන්න මේ යන්නේ සති සම්පජාඤ්ඤ වැඩෙන දැනකට කියලා තේරෙන්න නම් ඉතින් මේිට ඉස්සල්ලාම වගේ ධර්මයට බුදුන්ට සංඝයාට කල්යන මිත්‍රයන්ට දැකලා බණ අහලා හුරුවක් තියෙනවා. යම් ආකාරයකට එහෙම හුරුවක් නැති කෙනෙකුට දැනෙන්නේ මේක පාළු ගතියක් විදියට. කම්මැලි ගතියක් විදියට. නීරස ගතියක් විදියට. සිද්ධි බහුල නැති ගතියක් විදියට. එතකොට යන්නේ නින්දට වැටෙන්නත් ඉඩ තියෙනවා. කම්මැලි වෙන්නත් ඉඩ තියෙනවා. බය වෙන්නත් ඉඩ තියෙනවා. පහළ වෙන්නත් ඉඩ තියෙනවා. තනි උනායි කියලා හිතෙන්නත් ඉඩ තියෙනවා. රහෙන් එලවලා දැම්මා වාගේ කොටු උනා කියලා හිතෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා හරියට පාර යනකොට මේ යන්නේ හරි පාරද නැද්ද කියන එකත් වෙනම ප්‍රශ්නයක්. ඒ මොකද සතිය වැඩිගෙන යනකොට මේ සම්පජඤ්ඤය වැඩ කරනකොට අපේ මේ ලෞකික කාමක ආශාවල් නෙවෙයි ඉෂ්ට වෙන්නේ. निराமிෂ පැත්තරයි භාවනාව දුවන්නේ. හුරු නැති තැනකට. නොදන්න තැන. දන්නා තැන සිට නොදන්න තැනට යෑම. ගොරෝසු තැන සිට ශුම් තැනට යෑම. මමයා ඝන බහල වෙච්ච සක්කාය දිට්ඨිය තැන ඉඳලා සක්කාය දිට්ඨිය නැතුව ඉබේ වෙන තැනකට යනවා. ආන්නේ වෙනස සිදු වෙනකොට මේ සති සම්පජඤ්ඤේ වැඩිවීමක් මේ සිද්ධ වෙන්නේ කියන එක ස්වයම්බූව කෙනෙකුට වැටහෙන්නේ නැහැ. ඒකට පරතෝഘോഷය අවශ්‍යයි. තව කෙනෙක්ගෙන් අහපු බණ අවශ්‍යයි. මේ පාරේ තමයි යන්නේ කියලා. ආන්නේ විදිහට සතියේට අනුග්‍රහ කරමි. සතිය වඩාගෙන ඉදිරියට යනකොට ඒ යෝගාවචරයා නිතිපතා නිත්‍ය කාලසටහනට අනුව වැඩ කෙරුවේ නැත්නම් අනන්ත අප්‍රමාණ බාධා තියෙනවා මේක අවුල් පාසු කරන්න. නමුත් එහෙම නිතර නිතර කරනොත් අර සම්පජඤ්ඤේ වර්ධනේ බාල වෙනවා. ඒ නිසා සතිය සම්පජාඤ්ඤය විස්තර කරනකොට කොරාසා ආන්දයා කියනවා වගේ සමහර තැන්වල විස්තර විස්තර කරනවා සතියයි සම්පජාඤ්ඤයයි ඉදිකට්ටයි නූලයි වගේ ඉදිකට්ට ඉස්සර වෙලා ගමන් කරනවා රෙද්ද නමාගෙන විදගෙන ඊට පස්සේ නූල පිටිපස්සෙන් ගිල ගැටේ දාන. එතකොට ඉදිකට්ට නැහැ. ඉදිකට්ට සතිය වගේ නම් සම්පජාඤ්ඤේ නූල වාගේ කියලා කියනවා. පිළිගන්නට පුළුවන් විනිවිදගෙන යන්න. පව පින, හරි වැරදි, හොඳ නරක, ආස්වාද ප්‍රසවාස, වම දකුණ ඔක්කොම විනිවිදගෙන යනවා. ඒතකොට සම්පජන්‍ය ගැටේ දාගෙන දාගෙන යනවා. ඒ නිසා යෝගාවචරය වකිමින්නේ ඉදිකට ඇදගෙන යන එක තමයි නූල විටි වශයෙන් ඇවිල්ලා ගැටේ දාන එක සම්පජන්‍ය සිද්ධ වෙනවා. ඒ සතියේ ලක්ෂණය වෙලා තියෙන්නේ දැනෙන වටහින කාරණා වෙලා තියෙන්නේ Taman ඉස්සරහා ඉන්නේ ආස්වාසයේද ප්‍රස්වාසයේද වමද දකුණද රාගයක්ද ద్వේෂයක්ද මෝහයක්ද කියලා නාම ධර්ම රූප ධර්ම විෂද කරලා පෙන්වන එක සතියෙන් කරනවා. සම්පජඤ්ඤයේ තියෙන්නේ ඤ ප්‍රත්‍යය ධාතුව ඥානය කියන එකේ ඒකට උපසර්ග පද දෙකක් එකතු වෙලා තියෙනවා සංසාපා කිය. සං කියන එක විස්තර කරන අටුවාචාරින් වහන්සේලා සඳහන් කරන මේකට අර්ථ තුනක් තියෙනවා. සං කියලා කියන්නේ සොයං තමා විශ්ීම. සං කියලා කියන්නේ සම්පූර්ණ. පුංචිකින් පටන් ගත්තා අංග සම්පූර්ණ වෙන තැන. අනිත්‍ය කියලා කියනවා සං කියලා කියන ඍජු කියන අර්ථිකුත් දෙනවා. හිතලුවක් නෙවෙයි ප්‍රත්‍යක්ෂමයි. නිසා සතිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න මේ එන ඥානය බුදුහාමුදුරගේ ඥානෙ නෙවෙයි එන්නේ තමන්ගේම ඥානෙමයි. ඒ වගේම ඊටාම ලේස මාත්‍රෙන් පටන් ගත්තට මේක නැවත නැවතත් දසදහස්වර කරනකොට ඒක ක්‍රමයෙන් සම්පූර්ණ බාටපත් වෙනවා. තුන කවදාකවත් හීනයක්වත් සිතලුවක්වත් නෙවෙයි ප්‍රත්‍යක්ෂයමයි. පහ කියන එක සාමාන්‍යයෙන් අටුව විස්තර කරන ප්‍රකාශ විදියට කරලා පෙන්නනවා. ඉස්සර මං පොතේ දැනුම ගරු කරා. එහෙම නැත්නම් ගුරුවරයාගේ දැනුම ගරු කරා. දැන් මම ගරු කරන්නේ මගේම දැනුමයි කියලා දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ වෙලාවේ මේ ලබන දැනුම හිතන දෙයක්ද නැත්නම් ප්‍රත්‍යක්ෂයේද කියලා Tamanටම තේරෙන පටන් ගන්නවා. ඒ වගේම මේ කරගෙන කරන යනට ඒක පිරිච්ච ගතියක්, සම්පත්‍ති කරගතියක්, සන්තුප්ති කරගතියක් එනවා කියන එක ප්‍රකාශයෙන්ම වැටේනවා. නමුත් ආධුනිකයට එහෙම වෙන්නේ. ආධුනිකයට හරිය සැකයක් පහළ වෙනවා. මේ මේ ඥාණය මට ඥාණයක්ද මේ පහළ වෙන්නේ නැත්නම් ඔළුව නරක් කරලා තෝන්තු වෙලා පිස්සු හොඳ එකද මේ ඉඳ හදන්නේ කියලා. ඉතින් එතකොට බොහොම සැකේ පහළ කරනවා මේ මම යන පාර හරිද වැරදිද කියලා. මෙහෙම නැත්නම් මේ ලාවට මට ඔය එක සතියක් ඇතිලා සමා චිත්තක්ෂණයක් ඇතිලා ඔය කියන තරම් ඥානයක්. ඔය සෝවාන් වෙන්න සකදාගාම වෙන්න ඕම වෙයිද කියලා අර ක්‍රමිකව ටිකෙන් ටිකෙන් ඇති වෙන අනේක පිළිබඳව සැකපහල ගන්න. ඒ වගේම මේ ඇත්තම ප්‍රත්‍යක්ෂයේ සිද්ධ වෙන්නේ නැත්නම් මගේ හිතේ තියෙන චිත්ත විකාර කියලා තෝරගන්න බැරි වෙනවා. නිසා මුලින් මුලින් නිතර නිතර කමඨාන් සුද්ධ කළා ගුරුවරයා ඒ යෝගාවචරයට විශ්වාසය ඇති කරලා දෙනවා. මේ සං කියන එකෙන් ඇතින ස්වයම්බූ තත්වයටම ගරුකරනද අනුන්ගේ ඥාන ණයට ගත්ත දේවල් කුලියට ගත්ත දේවල් අහලා. අස්පනා පිළ තමන්ගේ වෙන දෙයක කාටවත් නෑ බෑ කියන්න බෑ. ඒ නිසා ප්‍රත්‍යක්ෂයටම යන්න. තුන ඔක කරගෙන කරගෙන යනකොට ගමේ උපමාවක් විදිහට කියනකොට කිතුල් පිටි හොදනකොට කිතුල් පිටි පිටි තියෙන කිතුල් අරගෙන තලලා කොටලා කඩපිම්මකට වතුර බැඳලා උඩ තියලා මිරිකනකොට මිරිකනකොට ඒ පිටි අර කඩපිම්ම හරහා බහැලා තැම්පත් වෙන්නේ ලේස මාත්‍ර වශයෙන්. වතුර හෙල්ලෙන්නේ නැතුව තියෙනකොට තැම්පත් වෙලා තැම්පෙලා හුඟ වෙලාවක් පිටි හොදෝ දැනනකොට ඕන්න පුරුකක් විතර තැම්පත් වෙනවා. ඉතින් හරි ආසාවක් ඇති වෙනවා ඇත්තට මේකේ පිටි තියෙනවද පිටි හැදෙනවද කිච්චි වරින් වර වරින් වර කඩපිම්ම උස උස ඇරලා අර පිටි ගාන ඇඟිල්ල ගහලා බලන ගතියක් ඒ කිතුරු පිටි හොදන කොටක් තියෙනවා. මොකද ඒක කරන්න කරන්න වෙන්නේ වැඩේ බාධා වෙනවා. අර පිටි තැම්පත් වෙන ගතිය කලබල වෙනවා. ඒ නිසා භාවනා කරනකොට එක චිත්තක්ෂණයක් සතියේ හිටියත් ඒක වටිනවා. මගේ උපරිම උත්සාහය වේත මේ සති ධාරාව අඛණ්ඩව දිගට පවත්වන එකයි. මං ඉන්නේ කොතනද? මම දැන් සෝවාන් වෙලාද? මම දැන් පළවෙනි ධ්‍යානෙද? දෙකේද? තුනේද? හතරේද කියලා මනින්න හදන ගතිය අනිවාර්යයෙන්ම අනාකූල ප්‍රවාහය ආකූල කිරීමක් කරනවා. පෑදීදියට බොරදි දෙමිල්ලක් කරනවා. නමුත් ਸਰවචනාසේ බොහෝමත්ම අවංකව සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට යම් විජයේ පෙළ ගැස්මක් ආවොත් ඥානයක් පහනොත් ඒක නොකිය ඉන්න බැරි ගතියක් මනුස්ස හිතේ තියෙනවා. Tamange වෙනසක් ඇති වුණොත් ඒක තව කෙනෙකුට නොකිය ඉන්න බෑ උඩ දාන ගතියක් එනවා. ඒක ඉතින් කාගෙත් තියෙන දුර්ලකමක් ඒ නිසා බනින්න වටින්නේ නැහැ. නමුත් මතක තියාගන්න ඕනේ මේ මනමැනි ඉඳ ගියොත් වෙන්නේ ගමන බාධා වෙනවා. එචා දහස්වර දසදහස්වර එකම සතිය පවත්වනකොට සම්පජාඤ්ඤේ මණ්ඩි මිදෙන්න පටන් ගන්නවා. ප්‍රකර්ශ විදිහට ස්වයම්භූ විදිහට දවසක අංග සම්පූර්ණ වෙනකොට වෙන විදිහට ප්‍රත්‍යක්ෂ ඥානයකට බැසගන්නක් සිද්ධ වෙනවා. මේ විදිහට සති සම්පජාඤ්ඤ දෙක වෙනකොට මේක පේන්න තියෙන්නේ අභ්‍යන්තරගත సంతානයේ සිදුවෙන යම් ආකාරයක පෙළගැස්මක් වගේ. නමුත් ਸਰුවචනanse පුදුමාකාර විදිහට පෙළ දෙනවා මේ මිනිස්සයා තුල මේ සතිය සම්පජඤ්ඤය වැඩෙනකොට මේ සූත්‍රය නැතුණාට සති සම්පජඤ්ඤය සූත්‍රය සඳහන් කරලා තියෙනවා. එයා තුල පවට බයක් සහ ලැජ්ජාවක් ඇඟෙන්න එනවයි කියලා. දැන් නැත්තම් සති සම්පජඤ්ඤය වැඩි වීම කියන්නේ පෞද්ගලික ආත්මార్థකාමී වැඩක්. ওই පැත්තට කැලයක් අතර ගිලා අතක් පිට අතක් තියන භාවනා කරනකොට අපිට බනින්නේ මිනිස්සු අපි ආත්මార్థකාමී වෙනවා. නමුත් ਸਰුවත්යන් සඳහන් කරනවා ඒවැනි මිනිස්සෙක් තුළ පමණයි බයලජ්ජාව දෙක පහළ වෙන්නේ. එවැනි කෙනා විතරයි සමාජයට කවදාකවත් හිංසා නොකරන්නේ. අනික කටිට මේ සමාජයට සේවය කරනවා අරක කරනවා මේක කරනවා කියලා নানা ප්‍රදේවල් කරලා කරන්නේ තියෙන සමාජයත් අවුල් කරන එක තමයි. එනිසා ඔය සිටිවිලි සිය පොතේ ඒ විපස්සී විපස්සනේ අපේ පියදාසිය හාමුදුරුවෝ ලියලා තිනවා පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. භාවනා නොකර මේ සමාජය හදන්න හදන කට්ටිය තියෙන එකත් එහෙ මෙහෙ කරනවා. භාවනා කරන එක නම මොනවක් කරන්නේ ඇතුළත සංවිධානයක් හදලා ඒක ඇමරිකන් ජාතිකය කියලා තියෙන්නේ භාවනා කරන කෙනාගේ නිකුත් වෙන සෞඛ්‍ය සම්පන්න තරංග නිසා ලෝකේ සැනසෙනවයි කියලා. good vibes කියලා. කියන්න යන්නෙත් නෑ කරන්න යන්නෙත් නැත්නම් තමයි ළඟට આવොත් කියනවා මේ ඇතුළත ගොනුව ආත්මార్థකාමී වගේ පෙනුනට ඒ මනුස්සයන් කවදාක සමාජයට හිංසකර බය උපදවන තුල තරංග පිට වෙන්නේ බයලජ්ජාවක් ඇති වෙනවා ඒ මනුස්සයාට විතරයි ඉන්දිය සංවරයක් වෙන්නේ මනුස්සයා විතරයි සීලය රකින්නේ ඒ මනුස්සයන් කවදාකවත් යමක් විතික්‍රමණය වෙන්නේ සමාජ නීති උල්ලංඝනය කරන්නේ ඒ ඒව භාවනා නොකර මේවා කතා කරන කට්ටිය අර මනුස්සයර දොස් කිය කියා කරන්නෙම උල්ලංඝනය කරන එක තමයි එසා සති සම්පජඤ්ඤේ යම් දවසක යම් කිසි කෙනෙක් තේරුම් ගත්තනම් ඒ මනුස්සයා හොඳටම තේරුම් ගන්න වෙනවා මම හිතනවා යථා කාලේ තේරුම් ගනී කියලා මේ ජීවිතයේ තියෙන පිං කරන්න නෙවෙයි පවු නොකර සිටීමටයි මේ දව මේක තේරුම් ගත්ත දවසේ ඉඳලා ඔන්න මිනිහෙක් වෙන්න පටන් ගන්නවා මෙතනදි පැහැදිලි කැපී පෙනෙන වෙනසක් තියෙනවා ආගම සහ ධර්මයට ධර්මය අපිට උගන්වන්නේ පවු නොකර සිටීම සබ්බ පාපස්ස ආකරණම් කියන ගාථාව ආගම තමයි අපිට පිං කරන්න කියන්නේ ඒකේ ප්‍රයත්නේ මෙච්චරයි පින් කරනකොට පව් නොකරන නිසා. නෝ පින්කම් කරන්න ගිහලා ගොංකම් කරන තැන් කොච්චර දෝ තියෙනවනේ. පැහිය වෙන්න හදලා, මුදුන වෙන්න හදලා, අනුන්ට පේන්න පින්කම් කරලා, අඳුරේට පින්කම් කරලා, ආදායම් බද්දෙන් නිදහස් වෙන්න පින්කම් කරලා. ඒ වගේ මේකෙන් දිනේ. ඒක නිසා භාවනා කරන කෙනාගේ භාවනා නොකරන කෙනාගේ වෙනස තමයි භාවනා නොකරන වෙලාව හොඳ වෙන්න උත්සාහ කරනවා. භාවනා කරන එක නා බලන්නේ පවු නොකර නරක නොකර සිටීම පමණයි. ඒක නිසා සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය ගැන කතා කරනකොට සරුවචන සඳහන් කර තියෙන්නේ අනුප්පන්නානම් පාපකානම් ධම්මානම් න උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්හාති පදාති. තමන්ගේ චිත්තසංතානයේ මෙතෙක් නෝපන් යම් කෙලේශයක් තියෙනවා ඒක නොයිපද වීම පිණිස උපරිම කුසල ඡන්දේ පහල කරනවා. වායමති වෑයම් කරනවා. ඡන්දං ජනිත වායති. විරියං ආරභති. වීරියක් කරනවා. චිත්තම් පග්ගණ්ණාති. සිත දැඩි කරගන්නවා. පදහති. දත් පිටි කාගෙන අල්ලගෙන ඉනවා කවුරු මොන පව් කරත් ඒ මගේ අම්මා වුණත් අප්පා වුණත් මගේම දරුවෙක් වුණත් ඒක මතින් මම පව් කරන්න ඕන කමක් නැහැ. ඒ කරගන්න එක යාවිදී මට තියෙන එකම දේ තමයි මම පරිස්සම් කියන්නේ. හරීම ආත්මార్థකම කරලා පේන තියෙනවා. නමුත් ඒ පුද්ගලයා කවදාකවත් ඒ මතින්වත් පව් කරන්න යන්නේ. ඒ නිසා සති සම්පජඤ්ඤයට ගිය පුද්ගලයා ඒ අතිශෝක්ති වැඩ, අන්ධහැර වැඩ, සෝබන වැඩ, කියාපාන වැඩ පුළුවන් තරම් අඩු කරලා අරස වෙන්න බෑ. ඒ මොකද මේ හිරියෝ තප්ප නිසා. එයා දන්නවා සති සම්පජඤ්ඤේ පිටින කෙනා දන්නවා හුස්ම ගන්නවයින් පිට මොනවා කරප්පව සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. එක දවසක් මේ ඔර්ලෝසු දෙකක් අරගෙන එකක් දුවන ඔර්ලෝසුවක් අනිත් එක නතර වෙච්ච කැරිච් ඔර්ලෝසුවක් දෙකම කම්පියුටරට දාලා පැය 24ක් දුවන්ට ලැබවලු කම්පියුටර එකෙන් මේ දෙකෙන් හරියක කෝකද කියලා කළු දුවන ඔරලෝසුව දිගටම වැරද්ද දුවනවා. නතර වෙච්ච ඔරලෝසුව දවසට දෙසරයක් හරියට වෙලාව පෙන්නනවා කිය. එච්චර තමයි කියන්නේ. දුවන ඔරලෝසුවේ වැරද්ද දිගටම දුවනවා. කවදාක කම්පියුටර් එක හරි වැඩක් හරි වෙලාවක් දකින්න ඒක තප්පරයක් වැඩන වැඩිම තමයි දවස පුරා. අර නතර වෙලා ඉන්න එකන හරියටම වෙලා පෙන්වන නතර වෙච්ච තැන. ඒ වගේ තමයි ওই වැඩ සෙල්ලම් කරන්න හදන කට්ටිය. අර එහෙ මෙහෙ කරන කට්ටිය අතිපණ්ඩිතකම් කරන මේකෙදි බලන්න හදන්නේ සියලු වැඩ බහ නතර කරලා ඒක අපි සති සම්පජන්ණය ගැවැත්තෙන් කියනවා කියන්නේ කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර පුළුවාතරන් සංසිඳවලා ඒ තියේදි සම්පූර්ණ අවදියකින් සම්පූර්ණ සතියකින් මේ පද්ධතිය මමයා නැතුව දුවන හැටි පෙන්ලා දෙනවා චේතන පහළ නොකරුවට පද්ධතිය දුවනවා අපි හිතන්නේ එම නෙවෙයිනේ දැන් අම්මලා තාත්තලා හිතන්නේ අප්පෝ අපි මේ බැලුවේ නැත්තම් දරුවෝ හැදෙන එකක් නෑ. එහෙ නැත්තම් මේ හරක් බලන මිනිහා හිතන්නේ මේ අපි පිටිපස්සෙන් ඉන්න නැත්තම් හරක් තනකොළ කන එකක් නෑ. ඔක්කොමලා හිතන්නේ කෙරුමලයි කියලා හිතනවා. කොටිම කියනවනම් අපේ චීන කුණුහරපයක් තියෙනවා. මේකට මනුස්ස ලෝකය කියලා කියනවා. කක්කොට්ටෙන් ඇහුවනම් ඌ කියාවේ කක්කොටු ලෝකයක් කියලා. කැරපොත්තින් ඇහුවනම් කියාවේ කැරපොතු ලෝකයක් කියලා. අපි කියන්නේ එහෙම නෑ. ඒ සත්තුන්ටයි කියන මේක අපේ ලෝකය කියන ඔක්කොමලා හිතාන ඉන්නේ මම තමයි ලොක්කයි කියලා. මම තමයි මේ උදේට ඊට පායවන්නේ. මම තමයි හැන්දෑව. මම හිටියේ නැත්නම් මේ දරුවෝවත් කයිද බෝධි විශ්වාස නැහැ කියලා අම්මලා අනේ කල්පනා කරන දේවල්. දරුවෝ හිතන්නේ අනේ මේ මහ ගෑණි මැරිලා යන්නේ නැහැ නෝ. ඇඳවත් අහක වෙන්නේ නැහැ නෝ කියලා ඒ මිනිස්සු බලන ඉන්නවා. මේකට එනවා අම්මේ අපි නැත්තම් මේ දරුවෝ නාන එකක් නැහැ, කණ එකක් නැහැ, බොන එකක් නැහැ කියලා. මම නිල්ලම ගියාට පස්සේ ඒතර මේ ડોક્ટર පරාක්‍රම ප්‍රනාඩු මන්ට කතා කරලා කියනවා මේ මිනිස්සයා නැති උනායි කියලා මේ ලෝකෙට මොනම අඩුවක්වත් වෙන්නේ නැහැ. හරක් ගිහිල්ලා තනකොළ හොයන කයි. කුකුළු ගිහිල්ලා පවුරු ගාගෙන කයි. ඌරෝ ගිහිල්ලා උකු ගෝල් කරලා කන්න දුන්න නැතුණාට ඌ අර කන කයි. පොඩි සැකයක් එනවනම් එයි මේ මල්බෙරි පණුවට මොකද ඌ මනුස්සයා ආශ්‍රය කරලා අන්තිමටම නරක වෙලා තියෙන්නේ මල්බෙරි නැතුව මොනක්වත් ඌට කන්න බෑ. අන්තිම ගෝල්ඩ් ෆිෂ්. ඌට කන්න දීලම මිසක හොයාන කන්න දන්නේ අනික කිසිම සතෙක් මනුස්සයා නැතුණයි කියලා පැකිලෙන්න දෙයි කියලා. නිසා මේක මනුස්ස ලෝකය කියලා කියන්නේ මහා විකාරයක් මනුස්සයාගේ තියෙන මාන්නත්‍රාකමට කරන වචනය. ඒ නිසා ඇත්තටම මේ භාවනා කරනකොට සියලු ඒ ක්‍රියාවලියන් ප්‍රධාන වශයෙන්ම චේතනා, මානසිකාර සංසිඳිලා කෙරෙන භාවනා විතරයි භාවනාව කියන්නේ. කරන තාකල් මේකේ අවුලක් තමයි තියෙන්නේ. නමුත් අවුල නැතුව පටන් ගන්න බැරි නිසා අපි මුල් වෙලාදී මෙනෙහි කරමින් කරමින් කරමින් ඒක අරමුණක් ගන්න. කරලා කරලා කරලා සතිය ඇති කරන. ඊට සතිය සම්පජඤ්ඤය ඇති වුණාට පස්සේ ඒකට යන්න දෙන්න මම නැතුව මෙහෙණී කිරීමක් නැතුව මෙහෙවීමක් නැතුව මානසිකාරයක් නැතුව යන්න දෙනකොට හරිය බයක් පහළ වෙනවා අම්මෝ මේක ගිහිලා පාරෙන් පිටපණීද එහෙම වෙයිද කියලා ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ ඒක යන්න පටන් ගත්තට පස්සේ තමයි සති සම්පජඤ්ඤ රෝල පෙරලෙන්න පටන් ගත්තට පස්සේ තමයි පෞරුෂත්වයේ හැබෑ වෙනසක් රුචි අරුචිකම් වල හැබෑ වෙනසක් ඇද්දේ ඇති හැටියට පෙනීමේ හැබෑ වෙනස සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පෙරලිය කරන භාවනා සිට කරන භාවනා දක්වා. ගුරුසු භාවනා සියුම් භාවනාවක් දක්වා. දන්නා තැන සිට නොදන්නා තක්වා තැන දක්වා යෑම ලෝකේ කිසිම විශේෂක ගන්නන්නේ ලෝකේ ලෝකායත විෂයන් සම්පූර්ණ බාහිරාවර්ති විපස්සනා විතරයි සතිය පමණමයි අභ්‍යන්තරාවර්ති වෙන්නේ. ඇතුළට හැරෙන්නේ. මේ ඇතුළට හැරීම තුල කෙලවරක් හොයන්න පුළුවන්. බාහිරට ගිල්ලන කවදාකවත් කෙලවරක් කරන්න බෑ. නන්නත්තර වෙන්න. එනිසා අද අධ්‍යාපනයේ 100%ක්ම නන්නත්තරයි. ඒක හොඳටම දන්නේ අධ්‍යාපනඥයෝ. ඒ වගේම මේවා සැලසුම් කරන්න හදන කට්ටිය හොඳටම දන්නවා කවදාකවත් මේකේ සැලසුමක් නැතුවා. සරුවචනසේ මේක කියලා තියෙනවා නමුත් සරුවචනසේ ආස්තික පැත්තක් කියලා තියෙනවා මේ නිසා බාහිරේ හදන්න යන්නත් එපා ඕවා ඉගෙනගෙන ඉවර කරන්නත් බෑ එකක් නම් ඉවර කරන්න ඇතුළට හැරෙන්න ඇතුළට හැරලා ගන්න ගන්න හුස්මක් පාස පිට කරන පිට කරන හුස්මක් පාස සතිය පිටව ගත්තොත් හුස්මේ පැතිකඩ 11 දකින්නකොට හුස්ම දැක්කා කියලා කියනවා ආස්වාද ප්‍රසවාසයේ 11 පැතිකඩ දකින්නකොට ආස්වාද ප්‍රසවාසය දැක්කා කියකි. 11 පැතිකඩ දකින්නකම් අපි කොච්චර හුස්ම ගත්තත් අපි දන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ශ්‍රේෂ්ඨම දේ තමයි ආස්වාද ප්‍රසවාසයේ 11 ආකාරය දැක්කනම් මුළු ලෝකෙම දැක්කා. කවදාක කවුරක්වත් ආනාපාන විශ්වාස කරන්නේ මේ හුළඟේ මේ හුස්මෙන් පුළුවන් ද නිවන් දකින්න පුළුවන් කියලා පුළුවන් ද කියලා හැම වෙලාවෙම හුස්ම හොඳට විනාඩි 5 10 ඉන්න පුළුවන් උනත් ඒකේ විශ්වාසය, අදහන සුළු ගතිය, සමාදම් වෙන ගතිය, අනීමට තවක උස්මක් ගන්නට වේවා කියන ගතිය අපි පාවා දෙනවා. සකෝපදෝනවා හරි පාරද වැරදි පාරද යන්නේ. මොකද හේතුව මේ සති සම්පජඤ්ඤ දෙක පිළිබඳව පෙළ ගැස්ම නැතිකම. එනිසා යෝගාවචරයා දවසක මේ අවිද්‍යාවේ තියෙන භයානකකම තේරුම් අරගෙන මෝහේ ඒ දේ ඇති කිරින්න ආහාර දෙන්නා වූ නීවරණයාගේ ඇති සංකර කරන බව දැනගෙන ඒකට හේතුව පිට කෙනෙක් නෙවෙයි මගේම චරිතේ මගේම දුස්චරිත කියලා දැන අරගෙන ඒ දුස්චරිත සඳහා කළ යුත්තේ මේ ජීවිතයේ පිනවීම සඳහා අපි යොදා ගන්නා වූ ඇහ කන දිවනාසය කය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන දේවල් සංවර කිරීම බව තේරුම් අරගෙන ඒ සංවර කිරීම සඳහා ලේසිම උත් ඍජු උත් එකම ක්‍රමය සති සම්පජඤ්ඤය කියන එක තේරුම් ගත්තා නම් ඒකටම නිවන කියලා කියනවා. මේ තේරුම් කරලා දෙන්න බැරි දෙයක් නන් නෙවෙයි. ඔය පහුගිය අවුරුදු 30 ඇතුළත මට ගත වෙච්ච ජීවිතේ දිහා බලනකොට පැහැදිලිවම තේරුම් කරලා දෙනවා කවුද ආදාහන්නේ. කවුද අදහන්නේ ඒක චිත්තක්ෂණයක් සතියේ ඉඳීම මෙච්චර අර ජිල් බෝලකින් ගහලා පාලමක් කඩන්න වගේ මුළු సంతානගත කෙලෙස් කන්දරව හොල්ලන්න පුළුවන් කියන එක කවුරුත් විශ්වාස කරන්නේ හැම කෙනාම හිතන ඉක්මනින් මේක කරගන්න බැරිද කෙටි ක්‍රමයෙන් මේක කරගන්න බැරිද කියලා අර ඇති වේගන යන සතිය සම්පජාඤ්ඤයට කොනහන එකයි කරන්නේ කවදා හරි Tamangeම සතිය සම්පජාඤ්ඤය තේරුම් ගත්තගෙන සතිය සම්පජඤ්ඤය තමන්ගේ ජීවිතේ ප්‍රධානම වැදගත් දේ බව තේරුම් ගත්තට පස්සේ ඒ මනුස්සයට හම්බෙන සාන්තිය නිවනටමයි දෙවෙනි වෙන්නේ. ඊට පස්සේ තක්කුමුක්කක් නැහැ. තක්මුක වෙන්න දෙයක් නැහැ මොකද කාලයෙන් කරන මේ කදිසිලා කරන දෙයක් නෙමෙයි මේක හිමීට හිමීට පුරවණ එකයි කරන්නේ. භාවේ තබ්බන් කියන්නේ ඒකයි. භාවනාව සඳහා තමන්ගේ ජීවිතය සකස් කරගත්තට පස්සේ ඒ පාර කෙලවරනකොට ගම හම්බ වෙනවා කියන එක අහන්න දෙයක් නෑ. ඒ නිසා පාරට වැටෙනකොටම තේනවා මේකේ කාන්තේම ගඟට වැටිච්ච එක දන්න මුහුදට වැටලා නතර වෙන්නේ කියලා ඒ සන්තෝෂෙම ඒ පිරිච්ච ගතියෙම ඒ සාතනික සම්පත්තියෙම අපි සංසාරෙ මෙතෙක්කල් කවදාකවත් විඳපු නැති බව හැරෙනකොටම තේරෙනවා ඒක ඒකේ තියෙන ආධ්‍යාත්මය ඒක නැත්නම් ඒකේ තියෙන සන්දර්භය තමයි ඒ වැටහීම කප්පට කාටවත් දෙන්න බෑ. තමන්ගේ හිතවන්තම ලේක ලේඥාතියටවත් පවා ඒ තමන් කාලා කාලා කාලා කාලා දවසක හදාගන්න මේ පරිවර්තනය. හැබැයි වෙනස කියලා මේකට කියන්නේ කවදාකවත් කාටවත් දෙන්න බෑ. ඒ වගේම හදාගත්ත පුද්ගලයාගෙන් කාටවත් හොරකම් කරන්න බෑ. ඒ වගේම කිසි කෙනෙකුට කියන්න බෑ අසෝලාට මේක ලබා ගන්න ශක්තිය නැහැ කියලා. කිසි කෙනෙක් ළඟ අධිකාරී ශක්තියක් නැහැ. මයි ළඟට එන්න ඕනේ මම්මයි උඹට දෙන්නේ. පිටතන් වලින් මේක ගන්න බෑ කියලා එහෙම දෙයක්වත් නැහැ. ඒ නිසා හරි අමාරුයි සති සම්පජඤ්ඤය කියන එක බුද්ධ ආගමට දාන්න. මේකට ආගමක් නැහැ. සති සම්පජඤ්ඤයට ආගමක් නැහැ. ඒක මානව ධර්මයක්. ඒක තියෙන්නේ ਸਰුවඥාන්සේ මානවයා කෙරේ මෛත්‍රියෙන් කරුණාවෙන් දේශනා කරපු එකක්. මේ බුද්ධ ආගමට කොටු කරන්න හදනවයි කියලා කියන්නේ ඒක මේ සෞඛ්‍ය සම්පන්න වැඩක්. ඒ නිසා යම් කිසි කෙනෙක් සති සම්පජාඤ්ඤයට යන්න යන්න යන්න යන්න එයාගේ ඔය තාන්න මාන්න නම්බුකාරකම් පද්දකම් පට්ටන් සේරම හැලිලා මනුස්සකම මතුවෙන්න පටන් ගන්නවා. ඒක අඩු ගන්න තිරසනාත් පවා තේරෙනවා. අපි යම් තාක් අපේ ඔය ඥාන පරිමකන් තාන්න මාන්න පැවිදි උපැවිදි අනම් මනම් දාගන්න දාගන්න දාගන්න ඒ වස කෙලස් ගන්ධස්තරයක් පිට වෙනවා මේ ඔක්කොම තිබුණට කමන්නේ ඔක්කොටම වැඩිය වැදගත්තේ තමයි ඇති හැටි දැකීම සතිය. ඒ සතිය අගය කරන්න පටන් අරගත්තොත් මානවකම, manussකම මතුවලා මේ ඕනේ කෝටි ගණන් සංඛ්‍යා ජනතාවින් දැදී අන්න අර මිනිහා සතිය වඩන මිනිහෙක් කියලා ඈත ඉඳලා කියයි. මොකද මිනිහාගේ manussකම ඒ නිසා සතිය කියලා කියන්නේ මතු පිට ලෙස ලෙසයින් එක නෙවෙයි ගැඹුරට යනවා කියන ධර්මතාවය ਸਰුවචනන්සේ ප්‍රකාශ කරන පබස්සර මිදම්බික්ක වේ චිත්තං ආගාන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං කියනකොට අපි මේ මතු පිට ගෑවිලා තියෙන රත්තරම් වාජනයක මතු පිට ගෑවිලා තියෙන කෙලස් කසට කච්චල් එහෙම නැත්නම් තෙල් කුණු මම කියලා හඳුනාගත්තොත් අපිට පේන්නේ කුණක්ම තමයි කච්චල්ම තමයි මලකඩම තමයි අනික් විනියගෙත් කච්චල් ටික විතරයි පේන්නේ. නමුත් මේ කච්චල් මලකෝ මේ කුණ නැනෝ මීටරයක්වත් ඝනකම් එකක් නෙවෙයි. මිලිමීටරයක් තරම් ඝනකයි. තාම තුනේ සිවියක් තියෙන. මේක විද්දොත් හැම කෙනෙක් ඇතුළේම තියෙන දඹරත්තරම තමයි. නමුත් ඒ කවදාකවත් Tamange එක දකින්නෙත් නෑ, අනුන්ගේ එක දකින්නෙත් නෑ. ඒ නිසා අපි දකින්නෙම අනුන්ගේ වැරදි විතරයි. ඒ තාකල ඊර්ෂ්‍යා ක්‍රෝධමානකම් ඇති කරගෙන තාරතිරන් ඇති කරගෙන ಜಾති ආගම් ඇති කරන යුද්ධ කරන හටම් කරන කන්‍යම් කොටඤ්ඤම් මරඤ්ඤම් තෝතෝ වරපල කියාගෙන ඉතින් යුද්ධ හදනවා. নিকමට හරි මේ තුනී සිවිය විදගෙන මේ සෑම කෙනෙක් ඇතුලේ manussකම තියෙනවනේ. කොච්චර පව කරත් කොච්චර පින් කරත් manussකම තියෙනවනේ කියලා manussකම දැක්කනම් දකින්න ඉස්සලා තමන්ගේ manussකම දකින්න ඕනේ තමන්ගේ manussකම දැකගෙන කවදාකවත් තව කෙනෙක් පහත් කරලා කතා කරන්නේ පහත් කරන කතා කරන දෙයක් නෑ මේ පහත්කම තියෙන පිට ලෙල්ලේ එහෙම නැත්නම් මේ තුනි සිවියේ ඕක විඳ ගන්න බැරි නිසානේ මෙච්චර මේ රණ්ඩුව ඒ නිසා මේ මෑතකදී කරපු විශේෂ පරිශන පරීක්ෂණ වගේ තමයි මේ මරණපය අධ්‍යක්ීම් කියන එක මැරෙන්න කිට් වෙන රෝගීන් ඇසුරු කරලා සමහරු මරණාසන්න වෙලා ආපහු ගොඩ එන අවස්ථාවල් තියෙනවා. ආන්නෙම ගොඩ එන වෙලාවදී හුඟ දෙනෙක් ඒ ඒ ඒ කරන ප්‍රකාශනවල 140ක විතර සමාන්තරකමක් දකිනවා. බොහෝ විට ආලෝකයක් කරා යනවා, ආලෝක බිංගයක් කරා යනවා, සුද්ධවන්තයෝ දකින්න හම්බ වෙනවා. ඔන්න ඔහොමම කියලා කතා කරන්න පටන් ගත්තා. ඉස්සලා ඔක ලංකාවේ වගේ වුණා කියවනේ ඉතින් පිසු මර විකාරෙන් කතා කරනවා කියලා කියනවා. බටහිර මිනිසුත් ඔය පිසු පිසු කියලා තොරතුරු එකතු කරන්න පටන් ගත්තට පස්සේ 140ක සමාන්තරකමක් පේන්න තියෙනවා. 116ක් විතර පරිශන වලින් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මේ කියන දේවල් වල තියෙන ඇත්ත ගතිය. ඊට පස්සේ දැකලා තියෙනවා මේ සෑම එවැනි අත්දැකීම් ලැබපු කෙනෙක්ම, ඒ කියන්නේ මැරිලා ගොඩාවයි කියලා කියන්නේ. එළෝ ගිල මෙලෝ ආවේ කියලා තියෙන්නේ. එහෙම හොඳ අත්දැකීමක් ලැබලා ආපු හැම කෙනෙකුම ලකුණු තුනක් ඉතුරුලා තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් බලනකොට එකක් තමයි එවැනි තීරණාත්මක අවස්ථාවට ගිහිල්ලා නොමැරි ගොඩාපු කෙනෙක් කවදාකවත් Tamanට Taman කාලකන්‍යයි කියාගන්නේතිලු. Tamanට සාප කරගන්නේ කවදාකවත් කරන්නේ. දෙක කිසිම ජීවියෙකුට හිංස කරන්න නැතුව ඊට පස්සේ. ජීවිතය සලකන ගතියද. තුන කොච්චර වයසට ගිය කෙනෙක් වුණත් ප්‍රගතිය අමතක කරන්න නැතුළු අලුත් භාෂාවල් ඉගෙන ගන්න, අලුත් ශිල්ප ඉගෙන ගන්න, අලුත් දේවල් කරන්න හැමදාම පොඩි ළමයෙක් වගේ උනන්දුව ඉතුරු වෙනවා. ඒ මොකද මේ මනුස්සයාට ඇතුලේ තියෙන දඹරත්තරනේ දකින්න. දැක්කට පස්සේ කියනවා කොහෙද මේ අපි රණ්ඩු කර කර ඉන්නේ මේ පිට තියෙන කච්චල් ටිකට පිට තියෙන මල කුණු වලට පිට තියෙන තෙල් කුණු වලටනේ මේ මිනිස්සු කියලා අපි කියන්නේ මේ ගෑණියන් මේ මිනිහෙක් මේ ඇත්ත මේ බොරු මේ දක්ෂයෙක් මේ අදක්ෂයෙක් කියලා කියන්නේ ඒක පිළිබඳව විස්තරාත්මකව ලියන්න ගිය නවකාලීන දක්ෂ ලේඛකෙක් කියලා තියෙනවා අවුරුදු 3000කට මන් දන්නේ 6000කට මන් දන්නේ ඉස්ලාම් දර්ශනයක් ගත්තොත් එවකට ලෝකේ හිටපු බටහිර ලෝකේ දාන්න හොඳම දාර්ශනික වෙන සොක්‍රටිස් වහලෙක් එක්ක කතා කරන දර්ශනයක් ගත්තොත් ලෝකේ ඉන්න දක්ෂයම තමයි සොක්‍රටිස් වහලයි කියලා කියන්නේ මනුස්සකමක් නැති එකෙක්. අනුන්ට වාල් කක්කන්න එකේ. නමුත් අද දර්ශනයේ බටහිර දකින මේ පිසුද්ධාන බණ්ඩාරේ වහලගේ සොක්‍රටිස්ගේ කිසි වෙනසක් නැහැ කියලා කියනවා. සොක්‍රටිස් ලෝකේ හොල්ලාගෙන යමක් කීමේ දක්ෂතාවය තියෙනවා. ඔයාලට ඒ සියලුම හැකියාවල් තියෙන ඌ දන්නේ නැහැ තියෙන බව. එච්චරයි වෙනස. ඒ නිසා අපි අතර මේ කහ මිනිස්සු, සුදු මිනිස්සු, කළු මිනිස්සු, ගෑනු පිරිමි කිව්වට ඒකේ ක්‍රෝමසෝම් වෙනසක් හෝ RNA DNA වල ඇනලිසිස් එකක් කරලා ගත්තොත් 98%කටත් 98 99.98%කට අපි සමානයි කියලා තියෙනවා. අපි මේ සේරම විරසකකම් තියෙන්නේ දශ බිඳුව දශම දෙකක මේකෙදි තමයි අපි මේ රණ්ඩු. මේ ඊර්ෂ්‍යා, මේ ක්‍රෝධ. අර 99.6 දශම ගානක තියෙන සමානකම අපි දකිනවනම් අපිට කොච්චර එක පවුලේ සහෝදරයෝ වගේ ඉන්න පුළුවන් වෙයි. සතිය අන්න එතෙන්ද ගිහිලා නැතර කරන. ලිපිට ලෙලේ ඉන්න දෙන්නේ. ඔය පිට කච්චල් දිහා බලන්නේ. ඊට මලකඩ දිහා බලන්නේ. පිට තියෙන ඒ කුණු තෙල් දිහා නෙවෙයි බලන්නේ. එයා දන්නවා කොයි භාජනෙත් පිට කුණු තෙල් ටිකක් බඳලා තියෙන්නේ. තාම තුනී සිවියක්. ඒක විනිවිදපු ගමන් දඹරත්තරනේ තමයි යන්නේ. බුදුහාමුදුරන්ට ඕනේ වෙලා තියෙන ඔන්න ඔය ටික. මේක කවදාකවත් ලෝකායත විශේෂ කරන්න බෑ. පිටලෙව කන මිනිහට කේරෙන්නේ නෑ. ඒ නිසා කවදා හෝ සතියේ සම්පජඤ්ඤයෙන් අර වටේ තියෙන තුනී කෙලෙස් තහඩුව. ආල වට්ටම කපාගෙන ඇතුළට ගියා නම් අපි අතර කිසි මොන්නම තාරාතිරමක්වත් නැහැ මනුසුකමත් වෙන්නේ. එදාට තමයි බයලජ්‍ය දෙක පහළ වෙන්නේ. එදාට තමයි අපිට ඉන්දිය සංවරය පහළ වෙන්නේ. එදාට තමයි අපිට දුෂ්චරිත පිළිබඳ වැටෙන්නේ. එතවක්කල් අපි කරන්නේ අදහන දෙයක් විතරයි. සද්ධාවෙන් පමණයි. ඒක ඇසුමකට යොමු කරයිද නැද්ද කියන එක එච්චර විශ්වාස නැහැ. ඒ නිසා අපිට කවදා හෝ මේ මනුස්ස ජීවිතේ මනුස්සත්වයකටපත් වෙන්න නම් ජීවත් කරවන්න ඕන නම් අපිට සතියෙන් අර පිට තියෙන කුණුටට්ටුව කපලා මේක ඇතුලේ තියෙන දඹරත්තරණක් කියලා තේරුම් ගන්න වෙනවා සේරිවාණිජ ජාතකයේදී ඉස්සල ගිය කක්ෂ පුටට අර වයස ගත්තම කියන අනේ පුතේ මේ කස්න බාණ්ඩේ අරගෙන ඉවරලා මේ පොඩි දරුවා අඬ නිසා රත්තරන් බල්ලු දෙකක් දීපන් කියලා. ඒ මනුස්සයා කන ඉදිකටක් කරන් පහුරු ගාලා බලනකොට මේ කංශ බාණ්ඩයක් නෙමෙයි මේක දඹ රත්තරන්. නමුත් මේකට රිදිබල්ලු මේ කදාවල්ලු දෙන්න වෙයි කියලා කියන අයියෝ අම්මා මේක වැඩක් නැහැ මේක මේ පස්ලෝ කස්ලෝ බාණ්ඩයක්. මම ගමන් කරලා එනකොට කැඩිච්ච වලු තිබුණොත් පොඩි එකට දෙන්නම් කියලා. අනේ අර අත්තමගෙන මේ පොඩි එක ආඩන නිසායි කියන්නේ අපි විතර මොනවත් නැහැ. මේ භාණ්ඩේ තියන මේ පොඩි එක ආඩනවට වීදුරු වලක් දීපන්. බෑ බෑ බෑ වීදුරු බල්ලෝ කියන සෙල්ලමක් නෙවෙයි කියලා යනවා. ඒත් එක පිටිපස්සෙම එනවා ශේරි වාණිජය. ආහට පස්සේ අර දරුවා තවත් අඬන්න පටන් ගන්නවා. දැන් එක වල්ලු කාරේ ගියා. ඒකන් අම්මා පොඩි එකා පරක් කරගෙන ඉනකොට තව එකෙක් ඇවිල්ලා වල්ලු වල්ලු කියලා ගහනවා කෑ ගහනවා. ඊට පස්සේ කතා කරලා දරුවට කිව්වා දෙවෙනි එකාට කතා කරලා කියනවා අත්තම්මා අනේ පුතේ මේ දරුවගේ වැඩේම අඬනවා මේ දරුවට අම්මා අප්පා ඉන්න කෙනෙක් නෙමෙයි මයි ළඟ හැදුනේ මේ වලලු ඉල්ලනවා මට මොනවා දීලා වලලු ගන්නද මෙන්න මේ භාණ්ඩයක් තියෙනවා කැමැතිනම් මේ දරුවා නලවන්න දීපන් කියලා අරය අරගෙන බලපුවම කියනවා අම්මේ පිස්සු කතා කරන මේක රත්තරන් කිසම් අගේ වලලු පෙට්ටියම දුන්නත් මේකට ගෙවන්න බෑ අනේ පුතේ බලාපන් එන ගහන්න අර ඉස්සලා අපි එකා කියාපු කතාව ඈ වලලු කෑල්ලක්වත් දෙන්න බෑ කියවනේ අනේ උඹේ මේ කතාව තිබිච්චාවේ මේ දරුවට වලලු දෙකක් දීපුවා උඹ කැමති නම් ගනින් කිව්වා ඔය කක්ෂ පුටක වැඩේ තමයි අර පිට තියෙන එක පවුරු ගාලා රත්තරන් දැනගත්තට බිස්නස් එක සවුත් වෙයි කියලා කියන්නේ සේරි වාණිජ දන්නවා මේක රත්තරන් තියෙන කියලා එයාට කියනවා මේකට ගනුදෙනු කරන්න බැරි තරම් වටිනාකමක් තියෙන. ඒ නිසා අපි මිනිස්සෙක් දකින්නකොට ওই පිට තියෙන තාඩුව දිහා බලලා එයාගේ පිට තියෙන ওই කුණු තට්ටුව දිහා බලලා කෙලස් ටික දිහා බලලා, කච්චල් දිහා බලලා, මලකඩ දිහා බලලා, සෙල්කුණු දිහා බලලා කරන තීන්දුව තමයි සංසාරේ පුරාවට කරේ. මේක මා භයානක අකුසල කර්මයක්. දකින්නෙත් කෙලෙස්, බලන්නෙත් කෙලෙස් හරහා. අනේ අපිට කවදා හෝ මේ කඩතුරාව කඩලා එයාගේ තියෙන හොඳ ගති ටික මගේ තියෙන හොඳ ගති ටිකෙන් දැක්කොත් ඒ දඹරත්තරන මේ දඹරත්තරන දැක්කොත් බුදුහාමුදුර සෝපාක දිහා බලපු හැටියට බුදුහාමුදුරුවෝ පටාචාරව දිහා බලපු හැටියට බුදුහාමුදුරුවෝ අන මේ අඟුලිමාල දිහා බලපු හැටියට අනේ කවදානම් මම මේ මනුස්සර උදව් කරන්න ඕනද කියලා මානව දායම මතුවේ. මෙතන තමයි පදනම තියෙන බයලජ්ජාවේ. මෙතන තමයි පදනම තියෙන ඉන්ද්‍රිය සංවරේ. මෙතන තමයි පදනම තියෙන සීලේ. ඉතින් කොහොමද භාවනා නොකර කෙනෙකුට බයලජ්ජා පහළුණයි කියලා කියන්නේ ඒ බයලජ්ජා කියන්නේ පොතේ දැනුමක් පමණයි. භාවනා කරනකොට මේ ආනාපානේ ආශස් ප්‍රසවාස වෙනස්කම් වගේ දේවල් බලනකොට ඉන්දිය සංවරයක් හෝ බයලජ්ජාව පහළ වෙන්නේ කොහොමද කියලා දකින්නයි සරුවඤ්ඤතාඥානෙ පහළ වුනේ. මේක අපිට තේරෙන්නේ නැහැ. නමුත් කරගෙන කරනකොට හරියන. ඒක නිසා එක චිත්තක්ෂණයක් සතුටුමත් වෙනවා. එක චිත්තක්ෂණයක් එනේන ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරනවා නම් පාලමකට ජිල් බෝලකින් ගැහුවා වගේ පාලම කඩන්න පුළුවන්. ඒ නිසා කොච්චර අවිද්‍ය අන්ධකාරය තිබුණත් කොච්චර නීවරණ තිබුණත් කොච්චර දුෂ්චරිත තිබුණත් මේ සති සම්පජඤ්ඤය දිගේ කරගෙන යනකොට අර කුණු තට්ටුව කපාගෙන ඇතුළට යන්න පුළුවන්. ඒ අවස්ථාවේ නැත්නම් ඒ ප්‍රස්ථාවේ වටිනාකම බුදුහාමුදුරුත් එක්ක සවැත්නුර ජීතවනාරාමේ හිටියත් අවුරුදු 2600 ඉස්සෙල්ලා අදත් කිසි වෙනසක් වෙලා නැහැ. ශාසනයේ කහ කෑල්ල දෙකට කැඩුවා වගේ පණ තියෙනවා. අපි කියනවා නම් මෛත්‍රී බුදුහමරෝ දකින්න ඕන කියලා ඒකට සුද්ධ වශයෙන් කියකි ප්‍රමාද කියලා. අප්‍රමාදී කියලා කියන්නේ අද මේ ලැබිච්ච අවස්ථාවේ වැඩ ගත්තොත් මේකේ බැරි වුණොත් මෛත්‍රී බුදුහමරෝ හරි දකි. ප්‍රශ්නේ තියෙන්නේ ওই පෙළ ගහගෙන කට්ටිය ගියාට කොහොමද අඳුරන්නේ මෛත්‍රී බුදුහාමුදුරු? ඇඩ්‍රස් කාඩ් එක පෙන්නයිද මේ මම මෛත්‍රී බුදුහාමුදුරු හෙට එන්න අපොයින්ට්මන්ට් එකක් දාන්න කියලා. අපේ ගෞතම සරුවචනාංශයේ ඉඳද්දිවත් මනුස්සයන් අඳුර ගන්න බැරි වුණා. ජබුදුන් දකින්නම් ධර්මේ දකින්න. ධර්මේ දැක්කනම් අදත් දැක්කයි. ඒ මනස තවත් පස්සට යන්නේ නැහැ. ඒ නිසා මේ සතියේ තියෙන මේ විශිෂ්ට බලය, මේ සතියේ තියෙන මේ ඇත්ත ඇති ඇති පෙන්වන ගතිය සඳහා වැඩ කරන කට්ටිය සති සම්පජඤ්ඤයේ තියෙනා වූ මේ ගුණාරම්භය, ಗುಣ ಗುಣ විශිෂ්ටත්වය තේරුම් ගැනීමේ වැඩපිළිවෙලකයි ඉන්නේ. දවසින් දවස දවසින් දවස තේරුම් අරගන්න වැඩපිළිවෙල කෙනේ ගැන කනගාටු වෙන්න එපා. කිසි කෙනෙක් අංග සම්පූර්ණ නැහැ. අංග සම්පූර්ණෙන්ට සම්මා සම්බුද්ධ වෙන්න ඕනේ. ඉතින් මේ අද බණ ටිකත් ඒ පෙළ ගැස්ම සඳහාම හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මම මෙතනින් නැත කරනවා. සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා